කරගෙන තියෙන නැත්නම් දවසේ මාතෘකා උපයගන්නේ ඒ සඳහා අපිට ਸਰවඥාන්සේ පැතිකඩ හතරක් පෙන්වනවා නැත්නම් ලෝක විග්‍රහයක් කරනවා ਸਰවඥන් වහන්සේ දකින්න හැටි සෞඛ්‍ය ලෙසුන් නැසූ රහතන් වහන්සේ නමක් දකින්න හැටි එහෙම නැත්නම් ඒ සඳහා උත්සාහ කරන සීක தത്വයටපත් වෙච්ච කෙනෙක් මේ ලෝක විග්‍රහය දකින්න හැටි සහ වෙන කිසි උත්සාහයක් නැති අසුතවත් පුදුජන දකින්න හැටි. ඒ නිසා ඒක හරි සුතමේ වචිමුත් රසවත් සම්පූර්ණ මේ චිත්තේ දකගත් උතුමන් වහන්සේ අනික් අය දකින්න ස්වරූපයේ පෙන්නනවා අනික් අයට හිතර දෙන්නෙත් නැති වෙන විදියට ඒ අයට පෙරමගක් අත්වලක් පාරක් චොක්කන ස්වරූපේ. නමුත් ඒ හවිකා හතර දුන්නට මේකෙන් වැඩක් වෙන්නේ ශේක පුද්දලට විතරයි. අනික අය අහන්නෙත් නැහැ. අසුතවත් පුදුජනය කියලා කියන්නේ බුදුබණක් අහන්නෙත් නැහැ, දන්නෙත් නැහැ බුදු කෙනෙක් ලෝක වෙච්ච පහලෙච්ච බව. නමුත් අර ශේක පුද්දලට හරි වැදගත් වෙනවා. එහෙම බණ නාහපු බුදුන් පහල වුණත් බුද්ධාලෝකයක් නොලැබිච්ච කෙනා හැසිරෙන ස්වරූපේ Taman අද ඉන්න එකත් එක්ක ගලප සංසන්දනය කිරීමේදී හරි වැදගත් මෙයක් සිද්ධ වෙනවා. මොකද මේ ශාසනයේ තියෙන සාපේක්ෂතාවය. ඉතින් ඒ නිසා ඒ අශ්‍රතවත් පෘතුජණය නැතුව සීක පුද්ගලයාට භාවනා කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අපේ රංගනේ රංගපාන වේදිකාවක් අවශ්‍යයි. ඒ වේදිකාව විශාල විසිතුරුයි. ඒක සලසලා දෙන්නේ මේ අශ්‍රතවත් පෘතුජණය. ඒ නිසා මේ හතරාකාරයකට ලෝක විග්‍රහය දක්වාට මේ තාරාතිරම් වලට බෙදන්න ගියොත් ওই බුද්ධජන වාසේ බලාපොරොත්තු දෙය සිද්ධ වෙන්නේ නැහැ. මේ මොඩ අසුතවත් පුත්‍රජනට සාපේක්ෂව තමයි මේ සීක පුද්ගලයයි කියන කෙනාපත් වෙන්නේ. ඊට පස්සේ ඒකේ කෙලපැමිනීම රහතන් වහන්සේ නමක් වුණාට ඒක নিরপেক্ষ තත්වයක් නෙවෙයි. තාමත් රහතන් වහන්සේ සාපේක්ෂයි. රහතන් වහන්සේගේ নিরপেক্ষතාවයේ සාක්ෂාත් වෙන්නේ පරිණිරවාණි. සෞපදිශේෂ නිර්වාණ ධාතුවේ ඉන්නකන් සාම සාපේක්ෂ ලෝකේ ජීවත් වෙන හැබැයි අලුතෙන් පටලවා ගන්නෑ. දන්නවා নিরপেক্ষතාවයෙන් කෙලවර වෙනවයි කියලා. එහෙම නැත්නම් නිර්පදිශේෂ නිර්වාණ ධාතුව. සර්වඥාසීන් එහාට ගිහිල්ලා සවාසනා සකල ක්ලේශ නැති කරපු නිසා උන්වහන්සේට තේරුම් ගන්න පුළුවන් සෝපදිශේෂ නිර්පදිශේෂ නිර්වාණ ධාතුව දෙක වෙනස පවා. නමුත් සීක පුද්ගලයාට ඒක එච්චර වැදගත් නෑ. අසුසත් පුද්ගලයාට වැඩ ඇත්තෙම නෑ. කතාවක් නෑ එයාට. ඉතින් මේ විදිහේ හතරාකාර විග්‍රහයකට මාතෘකා 24ක් අරගන්නවා සර්වඥාන්සේ. ඒ මාත්‍රිකා 24 විශේෂ අසුරසත් පුත්‍රජනය බලන හැටි. ඒ මාත්‍රිකා 24 විශේෂයක පුද්ගලයා බලන හැටි. ඒ මාත්‍රිකා 24 විශේෂ ශීනාසවෙන් වාසේ බලන හැටි. ඒ මාත්‍රිකා 24 විශේෂ සර්වඥාන්සේ බලන හැටි. ඉතින් අතර මේ ශීනාසවෙන් වහන්සේලා සහ සර්වඥන් අතර ඒ දර්ශනයේ ඉච්ඡ ලොකු වෙනසක් මේ සූත්‍රේ පෙන්වන්නේ නැහැ. අපි දැන් ගත කරමින් ඉන්නේ මේකේ මේ පෘතජන ඒ අංක දන්න ප්‍රමාණය විතර කරමින් සීක පුද්ගලයේ தත්ත්වය. එතකොට ඒ සීක පුද්ගලයා හතර මහා ධාතුන් බල නැටි. ඊට පස්සේ ආකාශ ධාතු බල නැටි. ඊට පස්සේ අරූප ධ්‍යාන, බ්‍රහ්ම ලෝක, ප්‍රජාපති, දේව ආදි වශයෙන් බලමින් අපි පසුගිය සති කීපේ පටන් අරගත්තේ මේ ditta sutta mutta විඤ්ඤාත කියලා දකින්න ලෝකේ, අහන ලෝකේ සහ අතපත ගන්න ලෝකේ කියලා ලෝක තුනක් තියෙනවා. ඒ වගේම හිතින් ගන්න දේ විඤ්ඤාතේ. දහිති මවාගත දේ කියලා කියන්න පුළුවන්. අන්නෝ හතර විශේෂයි හරි විචිත්‍ර දර්ශනයක් සරුවචනසේ ලෝකයට ඉදිරිපත් කරා. ඊට කලින් තිබිච්ච නැති જાති එකක්. ඒකෙදී අපි උත්සාහ කළා සති දෙකකට කලින් දිඨය නැත්තම් දැකීම මේ කියන්නේ මසසට වර්ණ රූපයක් මුලිච්ච වෙච්චාම ඒක කොහොමද සීක පුද්ගලයා එහා පැත්ත මෙහා පැත්ත දමදම අහපල රස බලන්නේ. ඒ වගේම සුතයක් කනට යමක් ලැබුණාට පස්සේ ඒකේ පුද්ගලයා කොහොමද උකහා ගන්නෙ? අපල කන්නේ රස බලන්නේ. ඒ අනුව ඊගාවට අදාපි මාතෘකාවට ගන්න හදන්නේ මුතය. මුතය කියලා කියන්නේ නාසයට දිවට සහ කයට දැනීම කියලා එකක් තියෙනවා. අන්නේ දැනීම વિશે සීක පුද්ගලයා කළ යුතු ආකාරය නැත්තම් සීක පුද්ගලයාට බුදුචානන්සේ පොඩි උපදේශ පන්තියක් දෙනවා. එහෙම නැත්තම් කියනවනම් බුදුචාන් වහන්සේගේ මෙහෙවීම කෙලින්ම බලපාන්නේ සීක පුද්ගලයාට පමණයි. කවදාවත් අසුතත් පුත්තු ජානයට බුදුචාන් වහන්සේ කවදාකවත් එහෙම වින කිරීම විධාන කිරීම කරන්නේ කරන්න බෑ. එයා ඇවිල්ලා නැහැ බුදුචාන් වහන්සේ ඉන්න ශේෂ්ත්‍රයට. සීක පුද්ගලයා ඇවිල්ලා කැප වෙලා තියෙනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා ධම්මං සරණං ගච්ඡාමි කියලා සංඝං සරණං ගච්ඡාමි කියලා. ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ "ඌණං ගච්ඡාමි නම් මෙන්න හැසිරිය යුතු ආකාරය." එතකොට ශීනාශ්‍රවෙන් වහන්සේ බුදුරජාණන් කෙරේ කොහොමද සද්ධාාවක් නැහැ. උන්වහන්සේ අසද්දායි අකතන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අත තියන්න යන්නේත් නැහැ, වැඩකුත් නැහැ. ඒ නිසා සර්වඥාන් වහන්සේ බුදුන් සර්වඥාන් වහන්සේ වින විනේජ පනව ගන්නෑ. ඉතින් මේ මේව ඇත්තට විනේට වඩා ධර්ම නීති ධර්මමය උපදේශ අන්නේ උපදේශ ටික බලපාන්නේ සීක පුද්ගලයෙකුට විතරයි. ඒ නිසා කොයි වෙලාවක හරි සීක පුද්ගලයෙක් තුලින් බුදුන් කෙරේ ශ්‍රද්ධාව නැත්නම් හැම චිත්තක්ෂණයෙම යා සීක පුද්ගලයෙක් නෙවෙයි. එයා එතකොට අසුතවත් පුතුජණයේ මට්ටමට වැටෙනවා. කොයි වෙලාව හෝ බුදුහාමර කෙරේ එළඹ සිටි ශ්‍රද්ධාවෙන් ධර්මයේ චිත්ත කෙරේ එළඹ සිටි ශ්‍රද්ධාවෙන් සංඝයා කෙරේ එළඹ සිටි ශ්‍රද්ධාවෙන් සාමම සිල්වන්තයෙක් කියන හැඟීමෙන් කටයුතු කරනවා නම් අපි වෙන විදිහට කියනවා සතිමත්ත. ඒ නිතරම සීක ශේෂ්ත්‍රයට වැටෙනවා. එතකොට ආර්ය පුද්ගල කණේකට වැටෙනවා. ඉතින් අපිට මේ කියලා දෙන විශාල චිත්‍රය අනුව දවසේ වැඩි වේලාවක් ඊට වැඩිය වැඩි වේලාවක් නැත්නම් පරියන්කේ වැඩි වේලාවක් ඊට වැඩිය පරියන්කේ වැඩි වේලාවක් බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය එළඹිලා පෙළඹිලා අපකප්ප වෙලා වාසය කරන්න පුළුවන් නම් ඒ තාක්කල් අපිට බුදු දනන්ස්ගේ සූත්‍ර වලින් කියන කාරණා අපිට වළංගු වෙනවා. එහෙම නැත්නම් ඉතින් කලිමුණේ නමල වතුරක් කිරෝ වගේ ඔය සූත්‍ර නම් කියවෙනවා. නමුත් ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක බුදු දනන්ස්ගේ දෝෂයක් නෙවෙයි. අපිට බුදුන් නොදකින් වෙලා වෙලා. අපිට ධර්ම නොදකින් වෙලා වෙලාවේ <clears throat> සංඥා නොදකින් වෙලා. ඒකට බුදු දනන්සේ තරහ නැහැ. දැන්සේ දන්නවා ඉතින් පුතත් ජනයා කැහැටි එහෙම තමයි. එයාට මේ වටිනා දෙයක් දුන්නත් ඔය බල්ලෙකුට අසුචි ටික තරම් මොනම දෙයක්වත් වටින්නේ. ඌට ඕන කරලා තියෙන්නේ ඒක තමයි. ඉතින් ඒ බල්ලට දෙන රාජභෝජන දුන්නට ඌට ඇති වැඩක් නෑ. ඒ වගේ අපි කොයි වෙලාවෙ මේ අසුතවත් පුතෝජනය මට්ටමට වැටෙනවද? නැත්නම් කොයි වෙලාවෙ අපි සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් මට්ටමට වැටෙනවද? නැත්නම් කොච්චරක් අපි ඒ ක්ෂීණාශ්‍රව තත්වයට යන්න එළඹෙළම වාසය කරනවාද කියන එකට දෙවන්නේක් බලපාන්නෙත් නෑ. තනි කර තමන් අතේ තියෙන. ඒ කරන කෙරුවා වල හැටියට තමයි ගමන යන්නේ. අන්නේ විදිහට බලනකොට මේ මුතය එහෙම නැත්නම් දිවට දැනෙන රසය, නාසයට දැනෙන ගඳ සහ කයට දැනෙන පහස මතින් අපි කොච්චර පටලවා ගන්නවද කියන එක මේ අද දේශනාවට අපි මාතෘකා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඒ දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සම්බදම මූලපරියාය සූත්‍රයේ බුද්ධ ඥානanse සඳහන් කරන දේ ඒ කියන ඒ සීක පුද්ගලයා අපත්ත මානසෝ තාම මනස චීනාශ්‍ර බවට පත්වෙච්ච නැති අනුත්තරං යෝගක්ෂේම පත්තේමානෝ. ඒ අනුත්තරෝ යෝගක්ෂේම නැත්නම් චීනාශ්‍ර භාවයේ පතන්නා සුළුව ඉදිරියට ගත කරනකොට සෝපි. ඒ පුද්ගලයාද මුතං මුතතෝ අභිජානාති. අපිට නාසයට දිවට කයට පහස ලැබෙනවා. ඒ ලැබෙන පහස එයා සංඥා සංජානාති කියන එක ඉක්මවලා අභිජානාති කියන මට්ටමක් තියෙනවා යාට. ඒ කියන්නේ සංජානාති කියන හඳුනා ගන්න මට්ටම තියෙන්නේ අසුතවත් පුතුජණයාට. මේ පුද්ගලයා ඒ හඳුනාගත්ත දේ මත විශිෂ්ට ඥානයක් තියෙනවා. මේ දැනෙන දේවල් හුදු නැවටිල්ලක් විතරයි මායාවක් විතරයි. ඒ නිසා ඕක නැවත ස්ථාවර වෙනකම් නැවත නැවත බලලා තහවුරු වෙනකම් ඕකගෙන මත ප්‍රකාශ කරන්න යන්න එපා. නිශ්චයකට එන්න එපා. ඒ වෙනුවට විනිශ්චය නොකර සොයා බැලීම නැතර කරන්නත් එපා. දිගින් දිගටම සොයා බලන්න. අන්නේ සොයා බැලීම වෘත්තියේ නියතිය ඉන්නේ කරන අපි ශේක කියලා කියනවා. කොයි වෙලාවක හරි ශේක පුදුලා විනිශ්චය කරපු ගමන් වැටෙනවා. ඒ නැත්නම් සොයා බැලීම නැතර කරපු ගමන් වැටෙනවා. නිසා නිතරම එළඹ පෙළඹ වාසය කරන්න. අප්‍රමාදීව වාසය කරනවා හැබැයි විනිශ්චය කරන්නේ. විනිශ්චය කරපු ගමන් අපි පක්ෂයකට වැටෙනවා. අන්නේ විනිශ්චය නොකර නිරීක්ෂණය වැඩි කිරීම. පරීක්ෂණේ නිරීක්ෂණේ නිගමනය කියලා අපි විද්‍යාව ඉගෙන ගන්නකොට එක්සයිස් පොතේ කොළ තුනට බෙදලා තමයි අපි පටන් ගන්න. මේක තමයි පරීක්ෂණය, මේක තමයි නිරීක්ෂණය, මේක තමයි නිගමනය. බුදුජානක සඳහන් කරන නිගමනයේ නතර කරන්න නිරීක්ෂණේ වැඩි කරන්න. ඒකෝට සීක. දැන් අපි අයිය වෙන්න හදනකොට, අක්කා වෙන්න හදනකොට අපි නිරීක්ෂණේ නතර කරලා නිගමනයට යනවා වහාම මේක මෙහෙමයි. මේක සත්‍ය අනිත්‍ය ලැබරු කියලා එතන ගිය ගමන හොදලා කොට ගන්න පුළුවන් කක්කාවක් නෙවෙයි තියෙන්නේ. නිසා නිරීක්ෂණය වැඩි කරලා නිගමනය අඩු කරන පරිේශනට ආර්ය පරිේශනය නිරීක්ෂණය අඩු කරලා නිගමනය වැඩි කරන පරිේශන වලට අනාර්ය පරිේශන කියලා කියනවා. අද ලෝකේ තියෙන ඒව. මොනවාරි පොඩ්ඩක් දැකපු ගමන් විජහාට ගිහිල්ලා මමයි මේක දැක්කේ කියලා නම් කරන්න හදනවා. ඉතින් නම් කරනකොටම පේනවා මේ මිනිස්යාට මෙවුවා බුදලයට සින්න කරගන්න කවුද බලය දෙන්නේ? කොහෙද බලයක් තියෙන්නේ? මේ ලෝකේ යන වැඩේ. එහෙමනම් සරුවච්චන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ লীලා තියෙන පොතේ හිමිකම් ඇවිරිණි කියලා ලියන්න බෑ. ඒ පොතේ කවදාකවත් හිමිකම් ඇවිරිලා නැහැ. ඒක සියල්ලම තියෙනවා. මේ කුණු අරප පිස්සු ලියන භාග කතා පොත්වල හැමතැනම ලියනවා හිමිකම් ඇවිරිලා තියෙනවා උත්පුටා ගන්න එපා උක්ටා ගත්තොත් නඩු. මේ අම්මයි රෙද්දද උක්ටා ගන්න තියෙන්නේ. මේ මේ ත්‍රිපිටකේ තියෙනවා. අපි එව නෙවෙයිනේ අපි ඒ පොත පැත්තක දාලා අර පොතනේ කියවන්නේ. කියලා ඒකෙන් උද්දෘත ගන්නේ. උද්දෘත ගත්තට පස්සේ අර මිනිසයා නඩු දාන ඕනට වැඩි ගත්තොත්. බුදුරජාණන්සේ නඩු දාන්නෙත් නෑ ඕන තරම් ඉඳලා තියෙනවා. ඒ නිසා මේ නිරීක්ෂණ වැඩි කිරීමේ ක්‍රියාවට අපි ශේක කියලා කියනවා. ඉතින් මේ පුද්ගලයා හදිසි වෙන්නේ මොන දෙයකට? යකිනම මේ නිරීක්ෂණ ඉවර නැහැ. සාක්ෂිත වාර්තා තව හදනවා. පස්සේ තමයි මේ ක්‍රියාවත් කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ශේක පුද්ගලයාට ලැබෙන සුත විත්‍ය සුත නෙවෙයි මුත නාසයට ලැබෙන ගඳ, ඉවර ලැබෙන රස සහ කයට ලැබෙන පහස කියන මේ තුනට දැන ගැනීම කියන වචනේ තියෙන්නේ. අන්නේ තුන විශේෂයි කටමැත දොඩෝන හැටි. කටමැත දොඩෝන හැටි තමයි ජනමාධ්‍ය කියන්නේ. දිගටම මුඛාකාර ඩිංගත් තොල ගහගෙන තීන් කියවදම අනිත් ඔක්කොටම කියන්න දා මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි. මොනවාරි පොඩක් ගඳ බලලා ඒක ගැන කෑ ගහන්න හදනවා. මොනවාරි ඩිංගක් ආංශිකව ස්පර්ශ කරලා කෑ ගහන්න හදනවා. ඉතින් ඒකෙන් පේනවා අඩු කල්ලෙසෙලා වීම නිසායි අඩු බව වැටහෙවි. තිරුණු කාලේ දිය නොසලේ. අපි ඉති කැල මතක නැහැ. කෙසේ නමුත් ඒ දන්න දේවල්. කවුරු හරි ඔලෝ උසන්න හදනවා නම් අඟ බුද්ධි කරන හදනවා එකයි අඩුවක් තියෙනවා. පිරුණාට පස්සේ නටන්න දෙන්නේ නැහැ. කාට ගියා බලන්න මොකක්ද ගියා පාපක තේරුම් ගත්තාම මොකෝ නැතුවම මොකෝ. අරක නෑර අඩුකලේ සෙලෙවෙනසගේ ඒට්ටු ගන්නට දඟලන දඟලින්ද. හොවා දක්වන්න දඟන්න ගැතික තමයි මේ ප්‍රවෘත්ති කියනකොට තියෙන තදියම බලන්න ඔය අම්මන්ඩිලාගේ. පිටපට පිටපට පිටපට ගාලා කියනකොට බත් කන්න ඉස්සලා මේක කා කිය අහලා බත් කාපා. ගමනක් කන්න ඉස්සලා මේක කොහොමද අහපා. බුදුම තදියමක් නෙදී. මේ ත්‍රිපිටකේ අනේ කියෝපන් කියලා රහුල් දෙගල්ලා වැන්දත් එක එකක් කියවනවා. පැවිද්දෝ කියවනවද බලන්න? කිව්වනේ. ඒගොල්ලෝ කියවන සංග්‍රහ ග්‍රන්ථ තමයි කියවන්නේ. මොකද ඒක රසයි. ඒකේ තියෙනවා කුයි කුයි ගන්න ගතිය. කිචි ගන්න ගතිය තියෙනවා. බුද්ධ දේශනාවේ නෑ. ඉතින් ඒ නිසා බුද්ධ දේශනාවේ විශේෂම මේ පැත්තේ ඔය දික්ක සුතමත විඤ්ඤාත පැත්තේ ත්‍රිපිටක ධාරී හාමුදුරුවත් කියවන්නේ මොකද ඒගොල්ලන්ට ඇඟ රිදෙනවා ඒකේ. අටුවචාන් වහන්සේට ඇඟ රිදෙනවා ඒකෙන්. කියවන්නේ ගියාම ඒගොල්ලෝ කරන බිස්නස් එක කරගෙන යන්න බෑ. බවාගෙන කන්න බෑ. මොකද කියන එකයි අහන එකයි දෙන්න මේකයි කරන්නේ. කියන කාලඟ වැඩිපුර දෙයක් නැහැ. හැබැයි කියන කරන තානිසංශ තියෙනවා, අහන කරන තානිසංශ තියෙනවා. ඉතින් මේකේ මේ නාසයට, දිවට සහ කයට කියන මේ තුනේ භාවනා ලෝකයේ ගත්තොත් නාසයෙන් සහ දිවෙන් භාවනාවට වෙන කරදර හුඟක් අඩුයි. එහෙන් කණෙන් ගොඩාක් සිද්ධ වෙනවා. වැඩ කියන විදිහට කියනවා අපිට ගොඩක්ම කෙලෙස් සිද්ධ වෙන්නේ ඇස් අරගෙන ඉන්න වෙලාවට. අපි යමක් අහමින් ඉන්න වෙලාව. ඒ නිසා අරණ්‍යයකට ගිහිල්ලා සමාකාර දර්ශනයක් බලමින් ඉන්න වෙලාවක හෝ ඇත්ත එක වහගෙන ඉන්න වෙලාව අපේ කෙලෙස් වලින් සිට 75 විතර කැපිලා තියෙනවා. ඒ නිසා අපිට හරි කම්මැලි. ඇත්ත එක වහගත්තම නිින්දයක්. මොකද ඒක කෙලෙස් උපදින්නේ නැහැ. ඒ වගේම කන් දෙක ඇහුන්නේ නැත්තම් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ස්තුති කෙරුවත් එකයි, බැන්නත් එකයි, තොල දඟලනවා පේනවා. මොකද්ද කියන්නේ කියලා දන්නේ නැහැ. ওই දෙක නැත්තම් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ නිසා වයසට ගියාට පස්සේ ජීවිතේ හරිම ඩල්. පැතිර වෙන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ. ඒක ගොඩාක් උග්‍රයි මම කියන්න මම දන්න තරහ වෙයි කියලා මුස්ලිම් මිනිස්සුන්. ඔය ඉන්නක හොඳට කාලා බීලා නටලා ඉන්නවා. හැට පෙන්නන පස්සේ හරි ශෞත්වයි කියන්නේ. හරිම ශෞත්වයි. මොකද ඇස් පෙන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. අර කියන අර කාමභෝගී ජීවිතේ සම්පූර්ණ අනිපැත්ත ගන්නවා 50යට බැන්නට පස්සේ. ඒ මොකද අරව ඕනකට වැඩි උද්දීපනය කරගෙන ජීවත් වෙන්නේ. ඒ වගේ ඉතින් අහන්නේ නැහනේ කාලේ යනකොට ඇත්තගෙන පිළිහිනවා. කාලේ නෝට කන් ඇහිම නතර වෙනවා. එතකොට අර විශේෂයෙන්ම එතකොට අතගාලා තමයි වැඩ කරන්නේ. මුතෙන් වැඩ කරන්නේ. ගඳ බලනවා. දිවේ දාලා බලනවා අතගාලා බලනවා. වැදට ගියාට පස්සේ වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඒකත් අවිස්සෙන් දීලා තියෙනවා. නමුත් මේ තුන සාමාන්‍ය අවශ්‍යන තුනක් නෙවෙයි. මේ අවශ්‍යන තුنين යෝගාවචරය කායානුපස්සනාවට මුල් තැන දෙන නිසා එතන කායේ කායානුපස්සී විහෙර නිසා කයෙන් තමයි එහෙම නැත්නම් කාය ප්‍රසාදයෙන් තමයි යෝග ජීවිතයේ කමඨං සුද්ධ කරනකොට ලියන 150කට 70කට 80කට වැඩි ප්‍රමාණයක් ලියන්නේ මේ කායයට දැනෙන දේවල්. ඒ දැනෙන හැම දෙයකදීම යෝගාවචරය කතන්දර කරනවා. ඒවතර තරංග ගන්නවා. මේක මේ මුතයක් මේක විශිෂ්ට ඥාණයෙන් දැනගෙන නිගමනයකට එන්න එපා. තව තව නිරීක්ෂණේ වැඩි කරන්න කියන එක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඔක හරි ඔක දිගට කරලා බලන්න. ඔක Tamanට විනිශ්චය දෙනකන් දිගට කරලා බෑ. යෝගාවචරයට ඒක කරන්න බෑ හදිස්සි. අයි එමෙ වෙන්නේ. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මේක සමතේ. මේක විපස්සනා. මේක ඉස්සරහට දැන. මේක පතර දැන. දිගටම සැක කරනවා. ඒ සැකේ කරන තාක්කල් තමන්ගේ නිරීක්ෂණ වල තමන්ම අව탁සිරුවක් එනවා. අව탁සිරුවක් කරන තාක්කල් සේක தත්ත්වය තමයි තියෙන්නේ. කොයි වෙලාවක හෝ තමන් මේක තමයි මේ මුතය තමයි බ්‍රහ්මයා කියත් දෙයියෝ කියවත් මොකා කියවත් මේක අස්පනා පිට පේන දේ. මොකද කාගවත් මේ නිගමනය. මොකද කාගවත් අර්ථකථනය. මේක නැවත නැවත කරන්න. එහෙම නැවත නැවත කරන්න පුළුවන් නම් මම එකතු කරනවා. ඒකට එහා පෙරපින් කරලා තියෙනවා. නැවත නැවත කරගන්න බැරි තත්යකටපත් වෙනවා නම් ඉතින් සෝරි තමයි. ඉතින් ඒ කියන්නේ පෙරපින් නැහැ. දන්නවා මේ දේ කරන්න ඕන කරගන්න බෑ. ඉතින් එමනම් දිගට පාරමිතා පුරන්න වෙනවා මේ අවශ්‍ය පරිශ්‍රණය දිගට කරගෙන යන්න. ඉතින් ඒක නිසා භාවනා ජීවිතයකදී නාසයට දැනෙන දේවල් සමහරකට ඒක දැනෙනවා මට පෙරේත ගඳ දැනෙනවා සමම් පිච්ච මල් සුවඳ එනවා මට නිකන් විවේක පරිසරයක ඉන්නා වගේ නැත්නම් කුණු වෙච්ච ලෝකයක ඉන්නා වගේ සමහරු පුදුමාකාර විදිහට මේ භාවනා කරන්න ඇත්ත එක වහගත්ත ගමන් අර නාසයේ තියෙන උද්දීපන වැඩි වෙන ගතියක් තියෙනවා. හැබැයි ඒක අඩුයි කයින් දැනෙන දේවල්ට වැඩිය. ඊට පස්සේ දිවට එක එක රසවල් එන්න පටන් ගන්නවා. ඒක කෙල වුණනවා. මේ වගේ දේවල් වාර්තා විචේ අවස්ථා නැතුව නෙවෙයි. ඒ හැම දෙයකදීම මේ යෝගාවචරය ටිකක් හැලහැප්පෙනවා. මේ පෙරිත ගඳ ඉන්නේ ඇයි? එහෙනම් මල් මල් මානෙල් මල් සුවඳ ඉන්නේ ඇයි? කියලා ඒක අභිඥාවෙන් තේරුම් ගන්නවට වැඩිය ඒකෙන් මොකද්ද පණිවිඩය කියලා ගන්න හදලා. ඉක්මනටම ගන්න හදලා. එහෙම නැත්නම් දිවට රසයක් වැටෙච්ච ගම ඒකට උත්තර බඳින්න හීන පලාපල අහන්න හදලා. උගාක් දැනෙන කායර දැනෙන පහස. ඒක තමයි ඇඟේ කූඹි දුවනවා වගේ, පැසර තෙමිනවා වගේ, කටු අනින්නවා වගේ, හැල්ලු වෙනවා වගේ, බර දැනෙනවා වගේ, රත් වෙනවා වගේ, සීතල වෙනවා දැනනවා කියන එක මේ උච්චර්මයට දැනෙන sannivedana වැඩි වීම මහසිසඩෝ ස්වාමීන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. සම්මස්න ඥාණයට යනකොට යෝගාවචරයාගේ ඇඟ පොරිපිපෙනවා පුපුරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මාළු ඉන්න තැනට පොරි ටිකක් දැම්මා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මේක මොකද මෙහෙම වෙන්නේ මේක ඇඟේ කරප්පන් ඇවිල්ලාද ආසාත්මක රෝගයක්ද එහෙම නැත්නම් වමනේ යන්න කිට්ටු වෙලාද නැත්නම් බඩදරුවම්ම කෙනෙක් වෙලා දොළ දුක්ද කියලා හොයන්න බැරුව යනවා ඉතින් මේ ඉන හැම දෙයකම යෝගාවචරය රෑ එකට කමටහන් සුද්ධ කරන් කියලා මේක කොනොට මෙහෙම වුණා මොකද ඒක දිහා නැවත බලන්න හදිසි මගේ ඇඟ නේවාසිකයා මම ඉති විදහායකයා මම වේදක මම කාරක මම කියාගෙන ඉන්න මගේ කය මේ විදිහට එහාට මෙහාට පැද්දෙන්න නැලවෙන්න දඟලන්න පටන් ගත්තාට පස්සේ මේකෙන් තේරෙනවා මේ මිනිස්යාගේ මානසික මට්ටම සෞඛ්‍ය සම්බන්ධ නැද්ද කියලා. ඒ නිසා මෙතනදී බොහෝ දෙනෙකුට සාමාන්‍ය ලෝකයේ පිස්සු හැදෙනවා. දඟලන්න පටන් ගන්නවා. දඟලනවා කියලා කියන්නේ මේ ඒ විකෘති මේ යෝග ආසන වලට යනවා හිතා ගන්න බැරි විදියට. ඉතින් ඒක මේ යෝගාවචරය හිතලා කරනවද නැත්නම් සිද්ධ වෙනවද කියලා කියන්න බෑ. ඒක නිකන් අපස්මාර රෝග මීමැස්මර හැදුනාට පස්සේ මිනිස්සයා පුදුම විදියට දඟලනවනේ. මෙන්න මේ අපස්මාර රෝගවලදී රිසර්ච් කරපු දොස්තර කෙනෙක් කියනවා සමහරෙකුට ඒක නතර වුණාට පස්සේ ඒ වෙච්ච විකාර තේරෙනවා. සමහරෙකුට තේරෙන්නේ නැතුව. තේරෙනවා නම් හිතින් කරලා තියෙන එක සනීප කරන්න බෑ. තේරෙන්නේ නැත්නම් සනීප කරන්න පුළුවන් මීමැස්මර. ඒසයි නැටන නැටවිල්ල මම නටවන වද. එහෙම නැත්නම් ඇත්තට නැට වෙන වද කියලා ඇහුවොත් පිස්සෙකින් ඇහුවොත් කියන්නේ මොන කරන්නද මන් දන්නෙත් නැහැ එහෙම දෙයක් ඒ වෙලාවේ උණයි කියලා. යෝවි වික්‍රම කියන්නේ නාඩගමේ මම පුතේ ඉතින් ගියා නෙවෙයි ගහයා ඒ වෙලාවේ මාව අරන් ගියානෝ. ඒකයි මේක උනේ කියනවා. එයා එයා ඩිස්ක්ලේම් කරනවා මේ වෙලාවේ නටලා පිස්සු කෙලලා කෙලපුවව දන්නේ නැහැ කියලා කියන උත්සාහ කරනවා. සමහරව ඇත්තටම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැති කට්ටියට මානසික අසහනයක් තියෙනවා. නමුත් සමහරව යටවෙච්ච සප්‍රසිච්ච පෙන්ටප් වෙච්ච එනර්ජි එක අන්න වගේ කය නලියෙන වෙලාවේ එළියට එන්න පටන් ගන්නවා. psychological wounds ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒක ලොකු healing process එකක්. හැබැයි යාට heal වෙන්නේ තනියම කෙරුවට. පිරිසක් ඉස්සරහ නටනවා. ඒක තමයි ඒකේ තියෙන සෙල්ලම. පිරිසක් ඉස්සරහ නටලා පිස්සු කෙලිය නැත්තම්, ඒ කියන්නේ නාඩගම දොරට වැඩිුවේ නැත්තම් අරංගේටරම යනකම් නාඩගම වෙන්නේ නැහැ. තාම රිහර්සල් යන්නේ. තාම ඇඳුම් ඇඳගෙන නෙමෙයි නටන්නේ. නිකන් කල්සමයි සර්මයි යන්නේ. ඒකට නාටකමක් නැහැ. අර අංග සංස්කරණේ දාලා වේදිකාවට ගිහලා ඩ්‍රම් සෙට් එක දීලා හ්ම් ගාලා පළවෙනි බෙල් එක ගහලා දෙක තුන නටනකොට ඔන්න නටාගෙන එනවා වේදිකාවට. අන්න එතකොට තමයි පිස්සු සනිපේන්නේ. මේ නිසා පිස්සු ඇදෙන කට්ටිය උඟක් වෙලාට සෙනඟ මැදට යනවා. ගිහලා පිස්සු කෙලිනවා. ඒක කමටහන් සුද්ධ කරන කියන්නේ ඔය පිස්සු කෙලින්ද තනියෙන් පැත්තකටලා ඒක ආතල් එක නෑ. ඒක අර සූස්තිය නෑ. මේක පෙන්වන්න ඕනකම තියෙන්නේ. ඒ පෙන්වන්න ඕනකම කියන්නේ ඒක අභිඥාවක් නෑ තව. මේක මොකක් හරි මට සුවිශේෂ ඥානයක් පහළ වෙලා එහෙම නැත්නම් මට බේර ගන්න බැරි කර්ම ශක්තියක් කියලා කියාපෑමක් තියෙනවා. ඒ නිසා මේ මුතය දිත්තේට සුතේට වැඩිය මේ සයිකියාට්‍රික් සිටුේෂන් එකක් වෙනත මානසික අසහන ගැන කතා කරනකොට හරිම ප්‍රවේශමෙන් අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගත්තොත් ඒ ලෙඩාට ඒක එලි එලි දක්වලා එලියට දාලා සනීප කරන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා ඒ ඒ මා ඒ භාවනා කරන්නා හෝ ඒ වෙලාවේ දඟලන එකට දක්වන සහයෝගය ඊටාම ප්‍රවේශමෙන් හඳුනා ගන්න ඕනේ. මෙයා මේක බවාගෙන කණ්ඩ හදනවද නැත්නම් සුව වෙන්න හදනවද කියලා. මේකේ තියෙන අදාළ භාවය ගැන කතා කරනකොට ඔය මෛත්‍රී ගොඩක්කල් ඔය බුරුම පොත් පරිවර්තනය කර අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේ. ඒ හැමදාම දෙකට ආපුවම හතර විතරනකම් අපි දෙන්න පොත් පරිවර්තනය කරනවා. මොකද මගේ බුරුම ධර්ම ඉච්චර නැති නිසා. ඉතින් කතා කරනකොට මේ භාවනා කරන අය සමහර විටක අපි දෙන්න කතා කරමින් දැවිලා කමටහන් සුද්ධ කරනවා. මේක බෑ සංස හදිස්සිය මට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා ඉතින් මම අර හමුදුරට පොඩ්ඩක් ඉන්න කියලා අහගෙන ඉන්නවා. ඉතින් අරට කියන්න ඕනේ අත උඩ ගියා බෙල්ල කරපුණා දඟලනවා ඊදා කුඹිය දුවනවා වැස්ස වහිනවා හොඳයි කියනවා ඉතින්. හරියට හරි නෑ හිතට. එයාට හිතන ඒකට වෙනම ඉන්ජෙක්ෂන් එකක් ඇති වෙනම වෙන ඔපරේෂන් එකක් ඇති වෙනම ටැබ්ලට් එකක් ඇති කියලා නෑ. කොයි ටැබ්ලට් එකක් පිස්සු තමයි කියන්නේ. ඕකෙ තින් කියාපානෝක ඇති. ඒක අග්ගඤ්ඤයට මම කියනවානේ සමා වෙන්න මේ. අපේ වැඩේට බාධායි මෙයාට මේ හදිසි. ඊටසේ කියනවා ඒ මණ්ඩලේ නුවර සයිඩෝ කෙනෙක් ඉන්නවලු ඒ සයිඩෝ කෙනෙක් ඒ සයිඩෝ කියනවලු එහෙම නැටුවේ නැත්තම් ඌට භාවනාව හරි ගිහිල්ලාම නැහැ කියලා. භාවන හරියන නටන්නම ඕනේ. ඒ නිසා ඒකේ තට්ටු දෙකක් හදලා තියෙනවලු. උඩ තට්ටුවේ පිරිවෙන නටනවලු, අර තට්ටුවේ ගෑනු නටනවලු ඕනම වෙලාවක. ගිහිල්ලා බලන්නේ කිව්වා කොන හරි තැනක භාවනා කරලා ගිහලා නටනවයි කියලා එළවපු කරන යෝගාවචර ඔක්කොම එතෙන් දෙනවා. ඊට පස්සේ ඇත්ති වෙන්න නටන. ඒක ඔක්කොම නටන. ප්‍රශ්නේ නැහැ. මේක බුද්ධජානන්තේ පාවිච්චි කරන්නේ පාටිසල්ලානා උට්ඨිතෝ පටිසල්ලාණේ කියන්නේ සංගවණු ස්ථානයේ නැගිට්ටා කියලා. භාවනාවක් නැගිට්ටා කියලා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඔය බොජ්ජංග ධර්මවල සායන සමයන් පටිසල්ලාණා වෘත්තිතුම පිළිසලනින් නැගිට. පිළිසලන කියන්නේ ඇංගිලා පිස්සු ගෙන්න නැහැ. භාවනා කරනවා කියලා කියන්නේ දැන් මේක අනිත් පැත්තට පොඩ්ඩක් හැරෙනවා මහසී සාරේ ස්වාමීන් මේ සාමූහික භාවනා ක්‍රමයක් ගෙනත් ආවා. සාමූහික භාවනා කරන්න ගියාට පස්සේ කට්ටිය නලියනකොට එක්කෙනෙක් නලියන්නේ නැහැ නේ. ඔතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔක්කොම නලියනවනම් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොටම පිසුණා ඉතින් පිසු නැහැ එකෙක් දෙන්නේ නටන්න නැති එක කියන ඌ අහන මොකද හරි අදන් ගන්න මොකද ඔලු උස්සන්නේ මොකද පාත්තේ ඉතින් ඒ කියන්නේ ඌට නටන්න අනිත් එක නටනවා ඒ සමේ මුතය පැමිණිච්ච වෙලාවක නාසයට ගඳක් දිවට රසක් කයට අපිෂ්චර්මයට ඇති වෙන මේ විකෘති ඇති වෙන වෙලාවේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි මේ gider මම නේවාසිකයා නෙවෙයි විදහායකයා නෙවෙයි වේදකයා නෙවෙයි කාරකයා නෙවෙයි ඒ නිසා මේක අල්ලලා දෙන්න. යෝගාවචරයට මේක අල්ලලා දෙන්න බුදුරජාණන් වහන්සේ කරන උපක්‍රමය තමයි මේ කයට හිතාමතා කරන සියලු ක්‍රියාකාරකම් අතර කරලා කයේ සිද්ධ වෙන දේ බලන්න කියලා. කරන්න බෑ. අපිට කවදාහක්වත් කය තැම්පත් කරලා කයේ අනිච්ඡානුක පේශින් මාර්ගයෙන් පමනක් වෙන දේවල් ඉච්ඡාවෙන් කැමැත්තෙන් නොකිරෙන දේවල් නතර කිරීමට බුදුචානන් සඳහන් කරලා තියෙනවා සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා කියලා. පුළුවන් නම් ඉච්ඡාවෙන් කරන දේ නතර කරලා භාවනා කරන්නයි කියන්නේ. ඒකත් ගිරිමානන්ද සූත්‍රයේ මේක අවභාගියට වගේ තේරවාදී අනිච්ච සංඥා කියලා ලියවිලා තියෙනවා. අනිච්ච සංඥා දෙකක් තියෙනවා. මේ ගිරිමානන්ද සූත්‍රයේ. ඉතින් අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා කියලා බතේ සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා කියලා. අනිච්චා කියලා කියන්නේ ඉච්ඡා නැහැ කියන එක. මේ ඉච්ඡා නැති බවයි නිට්ටය නැතිකමයි කියන දෙක පටලවා ගත්තයින් තේරවාදයේ සෑහෙන අමාරු පැටලලා කියලා. හැබැයි බුරුමේ ගැටේ ලියහගෙන තියෙනවා. බුරුමේ චට්ට සංගායනාවේදී මේ කතා කරලා මෙතන තියෙන මහ ප්‍රාණ චයන අතන තියෙන සාමාන්‍ය චයන අනිච්ච කිව්වහම සාමාන්‍ය චයන අනිච්ච කිව්වහම මහ ප්‍රාණ සාම මෙතන ඉච්ඡාව නැහැ. ඉච්ඡාව නැහැ කියලා කියන්නේ හිතාමතා උස්ම ගන්නවත් එපා. හිතාමතා අතපය හොල්ලන්නත් එපා. හොඳට කය පට්ටලව තියලා ඉබක් නොකර ඉන්න. ඒකට ඇස් දෙකත් වහලා සද්දක් නැත්තනකට ගියහනම් මුතේ අනිච්ඡානුක සිද්ධ වෙන මුතේ පමණයි තේරෙන්නේ. ඒතකොට තේරෙනවා අපි මොනවා නොකර හිටියත් ආහාර දෙදවීම සිද්ධ වෙනවා. හෘදයේ ගැස්ම සිද්ධ වෙනවා. නාසයේ හුස්ම සිද්ධ වෙනවා. නියපොතු වැවෙනවා. කෙස් වැවෙනවා. දත් වැවෙනවා. මේ ටික වැවෙනකොට මේක දිහා බලහින්න ගියාම මේක භූතයක් ඉන්නේ ඇතුලේ. මම කරන්නේ හැබැයි තොවිලේ දුවන ලැබ්බේ තොවිලේ වගේ මේක ඇතුලේ හැම සිස්සෙම වැඩ. මේක කිසිම කෙනෙකුට බලන්න ඉන්න බෑ. බලහින්නකොට දුවනවා. දුවල ගව්වා ගියාට පස්සේ තමයි දන්නේ භාවනා කරන්න ගත්තේ දැන් මේ දුවමින් ඉන්නේ කියලා. පොඩි සෙල්ලමක් නෙවෙයි. පොඩි සෙල්ලමක් නෙවෙයි මේ කයේ සිදුවෙන දේ මේ මුතයට ඉඩ තියලා. මේක අවසන් දෙපා චානුක පේශින් ක්‍රියාත්මක කළ වුණා නම් අපි හිතනවා මට කහඬ හිලා කැහුවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක අනුමත කරන්න එපා. ඒක වෙන්න දෙන්න එපා. කැහුවා ඉවර කරන්න. ඒ ඒ තියෙද්දි මේ ක්‍රියාකාරකම් 100ට කීයක් අපි නොදැනුවත්ව සිද්ධ වෙනවා. මේක තේරුම් ගන්න උත්සාහ කරපු ඒ ස්නායු ශල්‍ය වෛද්‍යවරු ශල්‍ය නෙවෙයි ස්නායු ශෛල වෛද්‍යවරු දෙන්නෙක් තාලා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක ඇතුළට CAT ස්කෑනර් එකට දාලා එකෙනෙක් නිදා ගන්නයි. අනිත් එකන අවදි වෙන්න ගන්නවා. දෙන්නගේ මොලේ ක්‍රියාකාරකම් කිසි වෙනසක් නැහැ. නිදාගෙන හිටියත් අර ක්‍රියාකාරකම එහෙම තමයි. මොකද මොලේ නිතරම බලන්න ඕනේ මෙයාගේ හෘද වස්තුව ගැහෙන බවට. මෙයාගේ හැමත මොනවාර තුවාලයක් කරනවා නම් බග බලා ගන්න. ඒ නිසා මොලේ පූර්ණ අවදියෙන් ඉන්නේ. අපි කියනවා නිදි කියලා. මොකද වෙන්නේ? එතකොට පුළුවන් නම් භාවනාවේදී අපි කරනවා නින්දට අවදි වෙන්නේ. සම්පූර්ණ දේවල් වෙන්න ඇරලා මම අදිෂ්ඨානයක් ගන්නවා හිතාමතා හුස්ම ගන්නෙත් නැහැ. අතපය හොල කරන්න වුණොත් ඒක දුර්ලභමකට බාර ගන්නවා. බලාගෙන හිටියොත් මේකේ ලබ්බේ තොවිල කියලා මේකට කියන්නේ. මේකට කියනවා ගොජේ කියලා. මේ ක්‍රියාකාරකම් වගේක් යනවා. මේ ක්‍රියාකාරකම් වල කොච්චර වෙලා හරි බලන්නේ ඉඳ කොච්චර බලහින්දියත් ඒ ක්‍රියාකාරකම් වල ගෑනු පිරිමි වෙනසක් නැහැ. ඒ ක්‍රියාකාරකම් වල රහත් උනාද නැද්ද කියලා වෙනසක් නැහැ. ඒ ක්‍රියාකාරකම් වල පොහොසත් දුප්පත් වෙනසක් නැහැ. ඒ ක්‍රියාකාරකම් වල බාල තරුණ මහලු වෙනසක් නැහැ. ඒ ක්‍රියාකාරකම් ටික තමයි භවය කියන්නේ. ඒ භවයේ දුකක්. කිසිම කෙනෙකුට මේක දිහා බලලා මේක තමයි නවතාත්මයක් ලැබුණත් ඔච්චර තමයි. දේවනිකායට ගියත් ඔච්චරම තමයි. ඒ ක්‍රියාකාරකම තියෙනවා. ඒ ක්‍රියාකාරකම සනීප කරන්න පුළුවන් කියලා පරිශන කරුවොත් එහෙනම් අපි පෘථජන භාවයට වැටෙනවා. පරිශන කරන්න එපා. ඔක දුක්ඛ සත්‍ය කියලා. ආර්ය දුක්ඛ සත්‍ය කියලා <coughs> බාරගත්තා නම් ආයෙකින් සොරි කියන දෙයක් නෑ ඉවරයි. ආයෙ පරිශන කිරීමක් නෑ. කිසිම කෙනෙකුට පරිශන කරන්න තු ඉන්න බෑ මාන්නේ නිසා. හිතනවා මේ මගේ මැෂින් එකේ තමයි දෝෂයක් තියෙන්නේ. අනිත් ගෙදර එක්කනාගේ මැෂින් එකේ දෝෂයක් නැහැ. මොකද අපිට අනිත් එක්කනාගේ මැෂින් එක අත්දකින්න බෑනේ. ඒ අඩුව නැති කරන තමයි බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙන පුතේ කාව්‍යක බැලුවත් ඔච්චරයි. ඔය හැම එකක්ම නලියනවා. ඕ නලියවිල උඹ නෙවෙයි. උඹේ නෙවෙයි. උඹේ ආත්මය නෙවෙයි. ඒ සෛල ක්‍රියාකාරකමක් කියන්නේ ඒකේ. අන්නේ ක්‍රියාකාරකම දෙන්න නම මොකද්ද කියන්නේ? ඒ ක්‍රියාශක්තියට දෙන නම මොකද්ද කියන එකට බුදුරජාණන් වහන්සේ කියනවා කිංචන කියන වචන කිසිවක් කියලා. මේක මොකද්ද වෙනව? ඒ වළක්වන්න බෑ වළක්වන්න නෙමෙයි තියෙන්නේ හිතාමතා කරන දේ නතර කරපු දාසේ මේ කිංචනේ තේරෙනවා. දිගටම වැඩ රෑ නෑ දවල් නෑ වැඩ. මේක දිහා බලාගෙන නිකන් ඉන්න කාට බුදු වෙනවයි කියලා කියනවා. මුනි කියලා කියනවා. මේක අරගෙන නටන එකට පෘතජනයයි කියලා කියනවා. සිදුවෙන දේ කොච්චර දුරට ඒවට එකතු කරන්න පුළුවන්. ඉච්ඡානුක පේශින් මාර්ගයේ යමක් එකතු කරන එකේ මහා ලොකු දෙයක් වෙන්නේ. අපි රජ වුණත් බලු වුණත් ඒකේ මුළු වෙනසක් වෙන්නේ. අපි දොස්තර වුණත් ලෙඩා වුණත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ. අපි විනිශ්චයකාරය වුණත් අපි නඩුවට නඩු ආපිනවනත් ඒකේ වෙනසක් නැහැ. ওই දඟිල්ල ඔච්චරම තමයි. මේ පිට තියෙන දේවල් වලින් කරලා තියෙන්නේ අර අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදුවෙන දේ බලා ගන්න බැරි තරම් අපි කුප්පණ සුළු, අවිශ්වෙන සුළු, අවිවේකී ජනතාවක් බාටපත් කරන එක විතරයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ දවසේ වෙඩි පොඩි වේලාවක් අරගෙන මේ ඉච්ඡානුක මාර්ගයෙන් සිදුවෙන ක්‍රියාකාරකම් ස්වේච්ඡාවෙන් නතර කරලා. ඒකට කියනවා සමාධි ශික්ෂාව කියලා. මොනවාක්වත් කරන්නේ නැතුව මම මේක දිහා බලන්නේ. බලන්නේ නැතුවට ඇත්ත එක වහගෙන. මේකට අපි සමතේ මේ සතිය කියලා කියන අප්‍රමාදය කියලා කියන ඕනම් භාවනා කියලා දාන්නේ හැබැයි භාවනා කියලා කරන දෙයක් නෑ නොකිරීමක් තියෙනවා. ඒ නිසා භාවනා කියන වචනේ සම්නිකර වැඩි අර්ථකථනයකට ගිහිල්ලා තියෙනවා. භාවනා කරන්න ගිය කට්ටිය තටමනවා බුදුම තැටමිල්ලක් දත් දෙකට තියලා දිව තද කරපුවාම දිවේ දත්වල අච්චුව හිටින තරම්. තරක මොනවා කරන්නේ භාවනා කර. කිහිල් දෙකෙන් දාඩිය දාගෙන විවුල වෙවුලා භාවනා කර. ඉති කරන තාක් ඉච්ඡාවනේ පවතින්නේ. මේ ઈચ્છාව නැතිකරන්නම මේ වගේ දවස් 10 රිට්‍රීට් 10ක්වත් කරන්නේ. භාවනා කරනවා කියන්නේ මොනවත් නොකර මේ වාඩි වෙලා වෙනතිදියා බලන එක. එතකොට දිට්ට සුත නැතුව මුතය ගන්ධ රස පහස කියලා මේකට කියනවා. ඒක සිද්ධ වෙන හැටි. මේක දිහා සිද්ධ වෙන හැටි බලන්න ගියාම පේනවා මේ manussකය අපි උපයවුවේ ගියාත්ම පින් කරලා මෙන්න මේක දිහා බය දැන්වත් නටන්න නැතුව වොමනාවෙන් දඟලන්නේ නැතුව මේක දිහා බලානින්ට ගියොත් එච්චර සපක් ජීවිතය ඇත්තෙම නැහැ. සබ්බ පාපස්සා කරන. first thing first do no harm කියලා මේක මේ සොක්‍රටිස් කිව්වා. first do no harm පළවෙනිම දේ යමක් හානි කරන්න තු නිකන් හිටපන් ඉන්න බෑ. අපිට අපේ ශිල්ප දක්වන්න අවශ්‍යයි. මොනවා හරි කළ ශිල්ප දක්වන්න. ඒකට ශිල්ප දක්වන්න තියාගන්න දවසේ වෙයි විස්තුනකුත් හමාරක්. බෑ භාගයක්. පැය භාගයක් පොඩ්ඩක් වාඩිලා බලන්න මේ මොකාටද නටාගෙන ඉන්නේ කියලා. අන්න එදාට තේරෙයි අපි දඟලුවත් ඒක ඥානරත්න ආනන්දසදේ දඟලුවත් දඟලුවත් අපි ලණුවකට දඟලනවයි කියලා තියෙන දරුවෝ පට හොත තද කරනකොට ඒක දඟලනවයි කියලා. දරුවෝ ලණුවට දඟලනවා. ඒතකොට ලණුව දල දඟලනවා. ඒතකොට ලණුව දඟලන්න පටන් ගන්නවා. අපි දවස පුරාම කරන්නේ දැඟලීම තමයි. මුඛයේ මේ තියෙන එක කරකවනවා තියාගෙන දඟලයි ඒක දඟලන. දඟ අරින්නකෝ. ඒකට මේ කරබන ඉන්නවා. කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේකයි බුදු දානසිකේ පණිවිඩය කියලා. කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේක ශික්ෂාවක් කියලා. ඒගොල්ලෝ ශික්ෂාව කියන්නේ දත්මිති කණ ඒක තමයි දන්නේ. මොනාරි කරන්න ඕන. ඉතින් මෙතෙන් ගියාට පස්සේ දික්ක සුත මුත විශේෂයෙන් මුතේදී නායට ගඳක් ගන්න නැතුව, දිවට රසක් දෙන්නේ නැතුව කයට අඩුම ගානේ හිතාමත හුස්ම ගන්නෙත් නැතුව පුම්බන්නේ හකුලන්නෙත් නැතුව බලාන ඉඳීමට අපි කියන පරියංක භාවනාව කියලා. මේකට අර්ථකථනය දෙන්න පුළුවන් සක්මන් භාවනාව. සක්මනේදී ඇත්තට යමක් කරනවා. හොඳ ඔසවනවා, තබනවා, නැත්නම් ඇවිදිනවා. කොතනකටද සක්මන් කරලා කරලා විනාඩි 5ක් 40ක් ගියාට පස්සේ ඉබේ ඇවිදින වෙලාවක් එනවනේ. අනායාසයෙන් ඇවිදින ඉතින් තමයි සක්මන පටන් ගන්න. එතෙන්ට යනකම් මේ ශරීරය පුරුදු කරනවා මේ දහවන පතේට. පුල්කල ඇවිදින්න බත් කන්න පටන් ගන්නකොට රසයටයි අපි සෑහෙන දුරට බත් පිටු ගාණක් යනකම් අපි කෑම කරනවා. ඊට පස්සේ මේ කෑමට වෙන්න දෙන්නේ. මනනවා, ගන්ධ රස බලනවා, දිවි තියා ගන්නවා, හපනවා. ඒකට හොඳට බලනකොට තුන දෙකේ ගලවම් කරා කොන්ක්‍රීට් ගැහුවා වගේ. ඉතින් කොන්ක්‍රීට් ගහන වැඩේ යනවා. බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. මූට කෑදරකම් ඌ කනවා. කායොල්ල ප්‍රතිපදාන දිව තියෙනවා. වැසීලි කරන්න ගියාම කලින් තටබනවා. ඉවර වෙහිනොට අර පොඩි පොඩි කෑලි වැටෙනකොට පස්සේ දැන් කියනවා හරි කියලා. මුත්‍රා කරන්න ගියත් හදිසියේදී සරුවචනය සඳහන් කර තිනවා කැසිකිලියට ඇන්සලා රෙද්ද උසන්න එපා. කලබලේ යන්න එපා වැසිකිලියට. ඒකට බබාණන් මිසුන තේරෙනවනේ මේ අක්ෂයා කරන්නේ. ඒකවත් පාලනය කරන්න බෑ. යනකොට ප්‍රගල්බ වෙන්නේ නැතුව වැසිකිලියට යන්නේ කියන්නේ. මොකද යනකොටම අර ඉස්සලා ටික යනකම් පුදුම හදිස්සිය ඊට පස්සේ ආතල් එකට යනවා. ඊට පස්සේ ඕන්න කියන දැන් ඇති කියලා. භාවනාවත් උච්චරයි. භාවනාවත් උච්චර පණ ගන්නකොට අපි පුදුම තටමැවිල්ලක් තටමන්නේ. ඒක වළක්වන්න බෑ. වළක්වන්න බැරි මොකද මේ අනුන්ගේ චරිත වලට ඇඟිලි ගහලා. අපිත් මේ චරිතය හදන්න තටමලා අපිට කවදාකවත් වැඩි වෙන හැටියට එන්න දෙන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වාර ගන්න බත් පිටි ටිකෝ යන්න ආරින්න. කක්ක ගන්නකොටත් මුල් මුල් කෑලි ටිකට යන්න ආරින්න. මූත්‍රාලන යන්න ඊට පස්සේ දැන් මේ ක්‍රියාව සිද්ධ වෙනවා බලන්න ඉන්න. අපිට මේ ගණන් හදන සර් හැමදාම කියනවා උඹලා එයා කතෝලික. හොඳ ඩ්‍රෑම් එකක් දාගෙන ඉන්නේ උදේට ලේ ක්ලබ් එකට ගිහිල්ලා යනවා. ආතල් එකේ ඉන්නේ හුල් එකේ. ගහනවා කියන්නේ හිටගෙන ගහන. අය මොකොත් නැහැ ගහන වෙලාවට මේ මුද්ද ගන්නවා ඉතින්. එන්නපුවාම උඩිමුත් වදිනවා බෙල් එකේ ඉල්ල නිකට වදිනවා ඩෙස්ක් එකේ දෙපැත්තම රිදෙනවා. ඉතින් ඒ කියන මහලු කොට උඹලා මේ නිවනක් ගැන කතා කරන පිස්සුද බං බේඳ තියෙන්න එපා නිවනක් කියලා. මම පිළිගන්නේ එකම නිවන තමයි කක්ක කරන්න ඕනලාට වැසිකිලියක් කමොත් එතන තියෙන ආතල් එක නිවන වගේ. අන්තිමටම වැසිකිලි කරන්න කැසිකිලි කරන්න ඕනලාට වැසිකිලියක් හම්බෙලා ඉඳගෙන ඉන්නකොට තියෙ ඔය දෙක නම් මට තේරෙනවා. බුදුජානකේ කියන්නේ කොහොමද? උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරියෝ. ගණන් සර් කියන එකම තමයි. මම වැසිකිලි කැසිකිලි කරනකොට ඒක හොඳට දන්නවනම් සම්පජානකාරියෝ. එතන තියෙනවනේ කුණු පිට වෙන ගතියක්. ඒ පුදුමාකාර සුද්ධියක් තියෙනවා. නිතර සිද්ධ වෙන එක. ඉතින් අපි ඒකට වැසිකිළිය කියනවා බුදුහාමුදුරෙන් දන්න ගඳකිළිය කියනවා. දෙකේම එකමනේ සිද්ධ වෙන්නේ. මුතේ. ඒ වෙනකොට ඒකට අවදි වෙලා ඉන්නවනම් දෙකේදීම සමාන කුසලයක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා අපට හරි අමාරුයි මේ මේ ආගමික මුවාවකට දාන්න නැතුව භාවනාවම ආවකට දාන්න නැතුව මේකට සතුටුමත් වෙනවා කියන එක ගත්තොත් භාවනා කරන්න ගිය වෙලාවෙ ඉඳලා බලන්න අපේ කයෙන් පුදුම සංඥාතු ගැන්නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන හැම සංඥාවක්ම අපි සතියට බාධාවක් කරගන්නවා. ඇත්තටම සතිය තියෙන නිසා මේක දන්නේ නැත්නම් අපි කයේ නෙවෙයි නම් ජීවත් වෙන්නේ. අතීතේ නම් ජීවත් වෙනකොට දන්නේ නැහැ මේ භාවනා කරන්න ගිය නිසානේ මේ මුතේ මතුනේ. ඒකට සාදර වෙලා ගියයි කියලා හිතන්න. කවුරු හරි බණ අහලා අහලා න ඉච්ඡති. කිසිම දෙයක් කැමති වෙන්නේ නැහැ. හිතල මතලා කරන්න සිදුවෙන සියල්ල වෙන්න ඇති යනවා. නිවන කියන්නේ ඒකට. ශාරීරියේ සුවන් සිද්ධව සිදුවෙන හැමදේම හේතුඵල ධර්මයක් විස්තර කරනවා. චිත්ත නියාමයක් විස්තර කරනවා. ඒකට 100ට 100ක් බලා ඉන්නවනම් බුදුරජාණන් සඳහන් කර දුන්නේ මේ මනුස්සයාට හේතුඵල ධර්මයේ තේනවා, ධර්මයේ තේරෙනවා. අර ධර්මයේ පේනවා. ධර්මයේ පේනවනම් බුදුන් පේනවා. තමන්ගේ ශරීරය තුල ධර්මයේ දකින්න ඕනේ නම් හිතාමතා දේවල් කරන එක తాවකාලික පොඩ්ඩක් නැත ගන්න පරිේශන මට්ටමේ. පස්සේ ඒක කරදී හිතාමතා දේවල් කරන ගමන් උනත් සත්‍යමත් වෙන්න පුළුවන්. හරි කියනවා සක්මනේ අවිජින බව දන්න ගමන් ශාරීරික ක්‍රියාකාරකම දකින්න පුළුවන්. බත් කන ගමන් සත්‍යමත් වෙන්න පුළුවන්. වැසිකිලි කැචි කරන ගමන්, වතුර බොන ගමන්, අත නමන ගමන්, අත දිගාරින ගමන්, ඈත මෑත බලන ගමන් සත්‍යමත් වෙන්න පුළුවන්. අත් ඒක ටිකක් අපහසුයි. ඒ නිසා ඊව නැතුව කරන්න කියනවා. කරනකොට කය කයි ස්වභාවය ඇති හැටි දැක්කනම් ඔයින් එහාට වෙන මොකක්වත් නැහැ. ඒක නිසා කාලකාරාම සූත්‍රයේදී ඒ ਸਰවචනන්සේ දේශනා කළා තියෙනවා සුත්තං මේ මුතං මුතතෝ නමඤ්ඤති මේ මාත මේ දැනිච්ච දේ දැනගත යුත්තක් තියෙනවායි කියලා හිතන්නේ නැහැ මම. මේ භවයේ තියෙන දාකල් මේගේ දැනීම වගේක් තියෙනවා. මේ දැනීම විය යුතු දේවල්, සුබ දේවල්, අසුබ දේවල්, කවුරුත් කරන දේවල් තිබේ සිදෙන ඔය දැනිච්ච දේ ඔයින් යහට මොකක්වත්ම නැහැ. මුතං මෝතබ්බං නමඤ්ඤති කියලා තියෙන්නේ. මේ මට දැනෙන දේ දත යුත්තක් ඇතේ නොසිතන්නේ. නොසිතව එහෙම උනේ මේ සුබ නිමිත්තද අසුබ නිමිත්තද යුගුණක්වත් උන ඔච්චරම තමයි. ඒ වගේම මුතතෝ මුතයෙන් ලෝකේ මනින්න යන්නත් එපා. මුතස්මින් ඒක බුම්මාර්ථේ දාලා ඒ කෙරෙහි පිළිట్లా කටයුතු කරන්න එපා. ඊගාට මුතං මට අනේ මේක වේවා. අනේ මට මේක නොවුනේක හොඳ නැහැ. ඒ මොකක්වත් හිතන්න ගියොත් ඒ හැම වෙලාවෙදීම අපි මුතේට කෙලින් මොන දී ගන්න බැරි තත්යකටපත් වෙනවා. මේම විය යුත්තක් මේක නොවිය යුත්තක් ඇයි මෙහෙම වුනේ කවුද මේක කෙරුවේ කියලා ඒ මුතය පිළිබඳ ප්‍රශ්න කරනවායි කියලා කියන්නේ විචිකිච්ඡා මුඛයෙන් ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡාව වංචා කරනවා. පඤ්ඤා මුඛයෙන් විචිකිච්ඡම් වංචති. අද තියෙන සම්පූර්ණ ලෝක දැනුම උඩතන් තියෙනවා. සැකයක් තියෙන්නේ. හැබැයි ප්‍රඥාවක් විදිහට පෙනී හිටියේ. කෂ්ටිකටිගෙන් ප්‍රශ්න ඒ ප්‍රශ්න අහනකොට මේකේ පේන තියෙන ප්‍රශ්න අහන එකගේ ඥානයක් තියෙනවා වගේ නෑ. ඇතුළත සැකයක් තමයි වැඩ කරන්නේ. අද මුළු ලෝකෙම තියෙන දැනුම භෞතික ඥාන සියල්ලම මේ විචිකිච්ඡාවක් ප්‍රඥා ස්වරූපයෙන් පෙනී සිටිනවා. වංචනික ධර්මයක් වැඩ කරන්නේ. ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් අස්පනා පිට දැකිය හැකි එක විචිකිච්ඡාවක් නැහැ. ඒකටයි බුදුරජාණන්සේ ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥා භාවනාව කියලා කියන්නේ. ප්‍රඥා භාවනාව ආවට පස්සේ විචිකිච්ඡාව නැතිවීම තමයි පළවෙනිම ලක්ෂණ. ඒ කියන්නේ සෝවාන් වෙනකොටම විචිකිච්ඡාව නැති වෙනවා. ඒ නිසා විචිකිච්ඡාවට පෝෂණය කරනවා නම් කවුරු ප්‍රඥා මුඛයෙන් සනීප කරන්න බැරිලා. ඒක සාමාන්‍ය උගත්කම කියලා කියනවා. උගත්කම කියන කේ ආවට පස්සේ ඕක තමයි වෙන්නේ. ඊට මේ ඕන කරලා තියෙන්නේ විචිකිච්ඡාට පොර දාන්නේ ප්‍රඥාව කියලා හිතලා. ඒක තේරුම් ගත්ත දවස තමයි ඔය අස්සසීල ලැබෙන්නේ සෝවන් වෙනවා. ඊටපස්සේ වැඩක් නැහැ කාටවත් විචිකිච්ඡා කළා මගේ තමයි විචිකිච්ඡාව තියෙන්නේ කියලා වෙන දේ වෙන විදිහට බාර ගන්න. කායිවත් අර්ථකතන ඕනේ නැහැ. මං කියන්නේ කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ කියලා. මුලින් මුලින් ඕනේ. ඊට පස්සේ කරන්නේ ඉඳගෙන හොඳට පට්ටල වාඩිලා සිදුවෙන සියල්ලටම ඕනි දෙයක් වෙන්න පුළුවන් කියන අනිච්ච සංඥාවෙන් අනිච්ඡාවෙන් කිසිම දෙයක් අපේක්ෂා නොකරන ගතියෙන් බලන් ඉන්නවනම් ඒ ගහකුයේ මිනිස්සය අතර කිසි වෙනසක් නැහැ. බුදුන්සේ සඳහන් කළ තියෙනවා මේ ගහක මිනිස්සය තුල සිදුවෙන හැමදේම සිදුවෙනවා. ඒක තුල පරිවර්තනයට අනු පරිසරයට අනුවර්තනයක් තියෙනවා. ආහාර ගන්න. ජාතිය බෝ කරනවා. ඔක්කොම කරනවා කතා නැහැ. කතා කරන්නේ ඒක නිසා ගහක පුදුම මෝරච්ච ගතියක් තියෙනවා නිකන් ඊර්ෂින්නාන්ත කෙනෙක් වගේ. ඔක්කොම කරනවා. මනුෂයා කරන ඔක්කොම කරනවා. hina වෙන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. ඉතුරු වැඩ ටික ඔක්කොම කරනවා. මනුෂයාට ඒකට වැඩි ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒ කරන කතාවෙන්, ඒ විමසීමෙන් ඔක්කොම කරන්නේ අර පෑදීදී පොරදියක් වඩටපත් කරගන්න. ඒක නිසා සීක පුද්ගලයා උත්සාහ කරනවා උත්සාහ කරන්න බුදුජානනාංශය ඇත්තට මෙතන ඉඟියක් නෙමෙයි නැත්නම් බුදුජානනාංශය මෙතන අවවාදයක් දෙනවා මුතං මාමඤ්ඤි මේ තමන්ට භාවනා කරන දැනන දේවල් ගැන හිතන්න යන්න එපා ඊගා චිත්තක්ෂණේ වෙන දේ බලපන් හිතන්න ගිය ගමන් කතන්දර ගිතිලා පටන් ගන්නවා එහෙම නැත්නම් සම්පප්පලාප වලට යනවා පල්ලෙහැලි වලට යනවා පමා වෙනවා ඊගා චිත්තක්ෂණ සමන් විවෘත නැහැ මුතතෝ මුතස්මින් නමඤ්ඤති මෙහි එහි ඒ දැනිච්ච වැටහිච්ච දෙහි සුභාසුභ හරි වැරදි හොයන්න යන්නවා. හොයන්න ගන්න හැම වෙලාවෙම යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් ගැන මඤ්ඤනා කරන්න ගියාම ඒ නිසාම ඒ දේ වෙනස්යක් වඩටපත් වෙනවා. අඩු ගන්න ඊගාව චිත්තක්ෂණේ අහිංසක නෑ. ඊගාව චිත්තක්ෂණයට නිහතමානී නෑ. ඊගාව චිත්තක්ෂණයට ප්‍රමාදී නෑ. ඊගාව චිත්තක්ෂණයට සතිමත් නෑ. මුතතෝ ඒ දනපු දේ කෙරෙන් හිතන්න එපා. මේ කවුරු හරි කරාද, කෙරුණද, සුබද, අසුබද, හොඳද, නරකද ආදි වශයෙන් හීන පලාපල බලන්න ඒ දේ එහෙම බලන්න නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ වෙච්ච දේ නිමිති කරන්න වෙනවා. ඒ වෙච්ච දේ අරමුණු කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ වෙච්ච දේ නිට්ටයයි කියලා හිතන්න වෙනවා. අරමුණු කරන හැම දෙයක්ම නිට්ටය සංඥාට වැටලා තියෙනවා. නිමිත්තක් ගන්න හැම දෙෙම නිට්ටය සංඥාට වැටලා තියෙනවා. නිත්‍ය සංඥාවට ගත්ත හැම දෙයක්ම තම අභි ඉදිරි පරාමා ඉදිරි අභිමතාර්ථය ඇති. නිත්‍ය නැත්තම් කවදාකවත් සැලසුම් හදන්නේ නැහැ. ඒ අනිත්‍ය දේවල් මත සැලසුම් හදන්නේ නැහැ. විරල වැල්ලේ ගෙවල් හැදුවට ඒව නිත්‍ය ගෙවල් නෙවෙයි. ඒව නිකන් සෙල්ලම් ගෙවල්. අලකොළ වලින් ලීපතුරු වලින් ගෙවල් හැදුවට ඒව ගැන ඒව දිග පරාපරතු නැහැ. ඒව සෙල්ලම් ගෙවල්. ඒ වගේ මේ දැනෙන දේ පොදු සෙල්ලම් ගයක් විතරයි. කුමරු කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් පමණයි. ඇයි මේක අල්ලගන්නේ නැවත නැවත දොඩන්නේ, දොඩමළු වෙන්නේ, කතන්දර ගොතන්නේ, ප්‍රපංච කරන්නේ? ඒ ප්‍රපංච කිරීමට බුදුජාන්සේ කිංචන කියලා ඒ මතින් තරං ගහන ක්‍රමයට තරං ගහන ගතියට කිංචන කියලා කියනවා. කිංචන කියන්නේ කෙලෙස් වලට නම. කෙලෙස් තියෙන මිනිස්සයා මේ ගලන දැනීම මත කතන්දර හදනවා. තරං ගහනවා. සැලසුම් හදනවා. ඒ සැලසුම් හදපු ගමන් ඒ සැලසුම් විසීම මේ පුද්ගලයා කාබාසිනිය කරනවා. මුදීම සැලසුම් කරන්න පුළුවන් දෙයක් මේක ඇත්තේ නෑ. මේ පෙරලෙන දෙයක් තියෙන මේකට කියනවා සම්තතිය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලක්ස් කියලා. සිංහලෙන් වුණා අපි ගොජේ කියනවා. මේ ගොජේ සැලසුම් කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා කොතනක හෝ නිමිත්තක් ගත්තාන කොතනක හෝ අරමුණු කරාන කොතනක හෝ පණිදියක් පිටෙවුවන අනිවාර්යව අමාරා කෑමක් කරලා තියෙනවා. අන්න ඒක දැක ගන්න පුළුවන්කම තරහට ගන්න එපා. ඒක අපි මෙතෙක් භාවනා කරලා ලැබිච්ච උසස්ම ඥානය තමයි අපි කොච්චරක් බල්ලෝ කලි සංගන්දින්ට සැලසුම් කරනව වැස්ස වෙලාවට. ඊළඟ ගෙවල් හදන සැලසුම් කරන වැස්සේ ඉඳගෙන වැස්ස පායපු ගමන් අනිචී ගාන සද්ද විතර කොහේ ගියාද හොයන්න බෑ. බල්ලෝ කලි සංගන්දින්ට කියනවා හරිම සත්‍ය අපි විතර කලි කුසන් ගියාම මේ පසපැත්තේ එළියේ කොළඹට යන්නේ කොහොමද අප්පා? ඒ නිසා මේකට පොඩ්ඩක් බලි පාත් කරන්න යන්න බෑනේ බල්ලා. කලිසම් අඳින්න. ඉතින් බල්ලෝ එහෙන සම්මන්ත්‍රණ පවත්වනවල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ කලිසම් අඳින්න. ඒ වැස්ස වෙලාවට. අනිකාසව නෝට බල්ලර මතක නැහැ හැතැම්ම නැහැ විදින්න පටන් අරගත්තාම කොහෙද කියලා. අපිත් ඔය භාවනා කරනකොට එන හැතිවිලි ඔක්කොම නිකන් බල්ලෝ කලිසම් අඳින්න කරන කතා තමයි. රිලව් ගෙවල් අනිත් සත්තුන්ට අත් දෙක විතරයි තියෙන බලපෑ අපිට අත් දෙක අකුල් දෙක හතරම තියෙන අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඇයි තොපට පරාලයක් හොයන්න ඉන්න බැරි? ඇයි තොට මේ සීට් කැල්ලක් හොයන්න ඒකට දෙන අයිය අයිය දෙන්නක මම ගේන්නම් පරාල මම ගේන්නම් සීට් ගේ හැදලා ඉවරයි. ඇස්සට. ඇස්ස පායපු ගම කොයි ගියාද නැහැ. මෙන්න මේ විහිළුව මේක ඇතුලේ සැලසුම් හදන ගතිය දැකලා ඒක දිහා hina වෙන්න පටන් ගත්තොත් හිතනවාද ඔයගොල්ලෝ මේ බත්තුන වෙයි කියලා මිනිකුට ජීවත් වෙන්නේ නැහැ hina කාලා ජීවත් වෙන්න පුළුවන්. hina කාලා ජීවත් වෙන්න පුළුවන් මේ උගත්යයි සම්මත ලෝකේ ජීවත් වෙන පිස්සු ලෝකේ. මරණකොට පුතුමාහාර බයිකින් මැරේ. අර හදපු සැලසුම් තේරම ඉවරයි. මහ විශාල සැලසුම් රාජකාරි කොටක් තියෙන මිනිහට විශාල කඩාවැටීමක් තියෙනවා. ඇත්තට සැලසුමක් තියෙනවා නම් කනගාටුමකට කමක් නැහැ. එහෙම කරන්න දෙයක් නැහැ. මේකේ තියෙන්නේ මොතයක් පමණයි. ඒ ඒ වෙලාවේ නෑ නාසයට, දිවට, කයට දැනෙන පහස. ඒ පහස තමන්ට පාලනය කරගන්න බැරි බව දක්වන එක තමයි සම්මස්න ඥානදී සිද්ධ වෙන්නේ. මේ ඔක්කොගම සංඥායින් පටන් ගන්නවා. දිවෙන් සංඥා වර්ගයක් එනවා, නාසයෙන් සංඥා වර්ගයක් එනවා, කයින් අතපය ගැස්සෙන්න පටන් ගන්නවා, හෙලකින් පල්ලට ඇදගෙනකට වගේ තේරෙන පටන් ගන්නවා, කූඹි දුවනවා වගේ, අකුණු විතිරි කොටනවා වගේ, වතුර බේරෙනවා වගේ, নানা ප්‍රකාර දේවල් එනවා. ඒ හැම දෙයක්ම ප්‍රගතියේ සලකුණක්. කමඨාන් සුද්ධ වෙච්ච නැති එකනට බාධා. මේ වෙච්ච දේ මේ Tamante මේ භාවනා කරන සිද්ධ වෙන්නේ ආකාර ලිංග නිමිති උද්දේශ කියන හතරේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා මේකේ ආකාර ගැනීම, ලිංග ගැනීම, නිමිති ගැනීම, උද්දේශ ගැනීම නතර වුණාම අපි ගල් බමුණෙක් වගේ ඇඟේ මොන දෙයක් වුණත් මේ මුතයක් දඟලන්න එපා. ඔකට මුල මැ다가 ඕකෙම ඉවර වෙන්න අරින්න. අතරමඟ නතර කරන්නේ නැතුව. එතහට තේරෙන පටන් ගන්නවා. මේ දෙයියන්ගේ ලෙඩ වගේ එකක්. ලෙඩේ ආවට ඒකෙම සනීපේ. බලාගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඉවසන්නා නිවන් දකි කියලා බුරුම් භාෂාවෙන් කියන. ඉවසන්න බැරි එකන අතරමඟදී නැත කරලා දූවනෝ කමටහන් සුද්ධ කරනවා. බලන්නකො හරි වැඩේ වෙලා කියන්නේ මට මෙහෙම වුණානේ කියලා. ඒක ඉවර වෙන්නේ ඉවර වෙනකන් හිටියේ නෑනේ. තරියන්කෙන් නැගිටලා දුවලා. සිද්ධියක් ඉවරනකම් බලන්නේ නෑ. නිසා කියනවා ඕනම සිද්ධියක ditta suttamata කොයි එකත් එකයි කොයි එකෙත් මුලැමැදාග බලන් තරම් ඉවසීමෙන් ඉන්නවා නම් ඒ හැම දෙයකම නිවන් මාර්ගයේ තියෙන සිද්ධියේ හැමාරේ සිද්ධිය හැමාරේට අපි කියනවා Nirodhe කියලා. නැත්නම් ක්ෂය වෙන තැන කියලා කියනවා වැය වෙන තැන කියලා. ඒ නිසා මේ කය නලියන්න පටන් ගන්නවා පුදුමාකාර විදියට හරියට රත් වෙච්ච කබලකට වැච්ච මස් කැල්ලක් වගේ. එහෙම නැත්නම් කබලකට වැටිච්ච පොරි ටිකක් වගේ පුපුරන්න පටන් ගන්නවා. අන්නේ පුපුරන්න නැට පටන් ගන්න වෙලාවේ කරබන මේක බලන්නේ හිටියානම් යා මරණයට පුරුදු වෙනවා. මරණ වේලාවේදීත් ඔය වගේ සෙල්ලමක් එනවා. කලබල වුණොත් ඔය කම්ම නිමිති, ගති නිමිති වලින් අපායට අරගෙන යනවා. කොහේ හරි කර්ම ශක්තියකට යනවා. එයා බලන්නේ හිටියොත් දැන් මේ මැරෙන්නයි හදන්නේ. එවන තමයි භාවනාවේදී මේ සම්මස්න ඥාණයට එන්න හදන්නේ. අරියත්වයට යනකම් හැම ශේක පුද්ගලයෙක්ම සම්මන සම්මස්න ඥාණයෙන් තමයි පටන් අරගන්නේ. රහත් උනාට පස්සේ නම් උද්‍යප්ප ඥාණයෙන් පටන් අරගන්න. ඉතින් එතන ගොජයකින් පටන් අරගන්න. අන්නේ ගොජයේදී කුණාටුවකදී නැවක් පදවන නාවිකයෙක් මක බලා ගන්නවා කුණාටුව සරණ නැව නතර කරන්න. කුණාටු මොකද නැව පදින්න යන්නේ නැහැ. අන්නේ වගේ ඒ වෙලාවේදී සියලු ඉන්ද්‍රියන් නතර කරලා මේ වෙන දේ දිහා බලන ඉන්නවනම් එයාට පේන්න පටන් ගන්නවා මේකට මොන දීම හරහා බුදුන් පෞරුෂත්වයක් වටනවා. පුදුම ලීඩරෝ සූ කරන ගතියක් ඒකට කියනවා ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා. ওই නටියවට නලියවට ওই නටන තරම් දෙයක් ඕකේ නැහැ. මේක එළුවන්ගේ යුද්ධ වගේ. එළුව උට පැනගෙන අඟ පුම්බගෙන ගිහින් අඟට අඟ තියලා වැත්තකට යනවා. එළුවන්ගේ ධර්මෙන් දැකලා තියෙන එච්චරයි. ගෑණිය මිනිහාගේ රණ්ඩුත් එච්චරයි. බත්තලි ඉදරගන් මරණ තොක්කන හෙට දික්කලා කරන දරුවොත් පුතුරු ගන්නවා කියලා. හා බත් වෙනවා පස්සේ යෝධිය බත් ඉදිලාද කියලා බලපකො දෙන්නම එකතුලා බත් කරලා කාලා දෙන්න පුතියල. මේ තොවිලෙට අපි සාක්ෂිකාර වෙලා අපිත් මේ මේ මොනවද උපදෙස් දෙන්න ගිහිල්ලා අපි නිකන් පෙට්‍රල් පුච්චනවා. කර්මස්ථානාචාරවල හුඟ දෙනෙක් මැරෙන්නේ heart attack වලින් කියලා දන්නවද ඔයගොල්ලෝ? ස්ටඩි කරලා බලන්න. මොකද ඒ ගැටි ඇඟට ගන්නවා මේ කියන දේවල් ළඟට ගන්නවා. ගත්ත ගමන් කාලේ මැරෙනවා. ඒක ලෝකේ ඉන්න හැම ගෑණීම හැම මිනිහම ගුණ හර්ප ටික අරගෙන යන්නේ කර්මස්ථානාචාරවල ගන්න. පැය ගණන් කියවන. කවුරු හරි ඉන්නව කතා එයා යුණාට පස්සේ කියන්නම් පොඩ්ඩක් ඉන්නකෝ කියලා. එයා ගියට පස්සේ ආයෙ පටන් ගන්නවා. ජිගට කියුණා ඉවරයක් නැහැ. මේක ඔළුවකට ගත්තොත් කොහොම හිටියේ? ගෑනු කී දෙනෙක් බැඳා වගේ හිටියේ. එක එක් බැඳපේකට ওই ප්‍රශ්න එනවනම් හැම එකාගෙන් ප්‍රශ්න අහන්න ගියාම ඒ මතුවර මේ කයත් නටනවා. කයත් නට. ওই එකක්වත් ඔය මේකේ මේ කියලා තියෙන සුතං මාමඤ්ඤේ සුතතෝ මාමඤ්ඤේ සුතස්මින් මාමඤ්ඤේ සුතං මේති මාමඤ්ඤේ කියන එක තමයි ගාලල්ලා කියන්නේ. ඔය හතරෙන්ම කියන එක පදේ. ගාලල්ලා. ඔය මොන තරම් කටවුල් කරගෙන කතා කරන්න ආවත් ගණන් ගත්තොත් ගණන් ගන්න එක නා heart attack. එයාට යන්න වෙනවා සයිකියාට්‍රික් කෙනෙක් ගාවට කවුන්සලින් වලට. ඒ වෙන්නේ මේක නිලුම්පතකට පිටි වතුර කඳුල වගේ යන්න අරින්න. ඒකට එයා ගන්නෙ නැත්තම් එන මිනිස්සයා ගන්නෙත් නැහැ. ඒ ඔය මූචි කියලා මිනිස්සෙක් ඉන්නවා ටෙලිවි මේක බලන්න පුළුවන් YouTube එකේ. මේ මිනිස්සයා කවදාවත් භාවනා කරලා නැහැ. මේ මිනිස්සයා ජොලියේ ඉන්නේ. මිනිස්සු හරියට එනවලු ළඟට ටෙන්ෂන්, ෆ්‍රස්ට්‍රේෂන්, පැනික්. ඉතින් හොඳට කතා කරලා කියනවලු උඹේ හිතට පැනික් නැතුව ජීවත් වෙන්න පුළුවන් මානසික ආත්ම ජීවත් වෙන්න පුළුවන් නමුත් මානසික ආතතිය උඹ හිත නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා පැනික් මෙතන තියලා බලන්න. ආතතිය තියලා බලන්න. ඉතින් අනකොට කෙනලුවා ගෙනාව ප්‍රශ්නේ මේ තියලා යන්න මම බාර ගන්න නැල්ලු ඔක්කොම අරගෙන බලු යන්නේ. ඉනේ එකයි ප්‍රශ්නේ අරගෙනම යන්නේ මොකද ඒක තමයි ඌට ඔටුන්නට තියෙන කියාපාන්න තියෙන ඉච්චරයි. ඌ ඒකම ආහාර කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් මේ මූජිත් ඕක ඔලුවට ගත්තා නම් අකාලේ මැරෙනවා. බුදුජානන්සේ විතරයි සාස්ෘණ වහන්සේලා උඟ දෙනකින් ස්වභාවික මරණයකටපත් වෙන්නේ. අනික චිරු දිනාට අකාල මරණ සිද්ධ වෙයි. ඒ මොකද මේ Tamange කය දෙන දේ ගණන් ගන්න නැතුව ගාලල්ලා ඉන්න කෙනාට ඕන කෙනෙක් ඕන දෙයක් කියවුද. හොඳට අහක අහගෙන ඉන්න. අහන බව දැනුම් දෙන්නේ නැත්නම් බීරෙක් අහගෙන ඉන්නවා වගේ අහන්නේ කියලා කවුන්සලර්ට කියලා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ෆ්‍රී ඇසෝසියේෂන් වලදී කවුන්සලින් කරනකොට අහගෙන ඉන්න පත් උත්තර දෙන්නේ නැතුව ආහු කියන්නේ නැතුව එතකොට මේ චීන දේ තේරෙයි. එක දවසේ තේරෙන්නේ නැහැ. දෙක තුන හතර යනවා තමයි තේරෙන්නේ කියලා. ඒ වෙලාවේ වටේ හිටපු ඔක්කොම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බැන්නා. බීරෙක් වගේ අහගෙන ඉන්නක පුළුවන් ද කරන්න ප්‍රොෆෙෂනල් කෙනෙකුට අහන දෙයට උහුමිටි තියන්න එපාද කියලා. තේරෙන්නේ එරික් ෆ්‍රොම් පස්සේ සෙන් මාස්ටර් කෙනෙක් හමුුණාට පස්සේ ආ දැක්ක බුද්ධ වචනේ තියෙනවා සෝතවා බදිරෝ යතා. ඇහුවට මොකද බීරෙක් වගේ හිටපන්. එදා තමයි ගොඩ එන්න පුළුවන් අරුත් ගොඩ උඹත් ගොඩ කියලා. ඊට පස්සේ එයා ලියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කොච්චර ගැඹුරු විපස්සනාවක්ද කියලා තියෙන්නේ. ඒ වගේ දේවල් සයිකියාට්‍රිස්ට්ලට තේරුන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ එයා කෑ ගහනකොට පත් උත්තර දුන්නාම හරියයි හිත සන්තෝෂ වෙයි කියලා. වෙන්නේ මොකක්වත් නෙවෙයි කවුන්සලර්ට heart attack කෙනෙක්. කවුන්සලර්ට මොළේ නරක් වෙන එක. අකාල මරණ වලට යන්නේ. ඒක නිසා සමීක්ෂණය කරපු එකෙක් කියනවා ලංකාවේ හිටපු කර්මස්ථානාචාර්යවරු බොහෝ දෙනා හිතා ගන්න බැරි විදිහට මැරලා තියෙනවා අකාල මරණ. heart attack. මොකද මේ කතා කරන මිනිස්සුන්ගේ දේවල් හැඟුම්overline ගන්න යනවා. ගත්තොත් තියෙනවා. මුදු මිනිස්සුගේ කතා ඉවරන්නේ නැහැ. ගොතනවාමයි වැඩේ. එකක් කියනකොට තව එකක්. අහගෙන ඉන්න බීරෙක් වාගේ. ඒ ටික වෙලා ගියරගෙන යකාට කියලා ගන්න බීරලියා වගේ මොනවාක්වත් අපි කේන්දරයක් අහන්න කිව්වම දෙපැත්තට දෙන්න ගියා. බීරලා ඉන්න පුළුවන්. නැත්තම් එක දෙයක් අතක් කන රත් වෙන්න ගහන්න පුළුවන්. උක බලන්න හිටපන් කොහොමද කාටවත් කියලා ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ කමටහන් සුද්ධ කරන්න එපයි කියනවා නෙවෙයි. ධර්ම සාකච්ඡා එපයි කියනවා නෙවෙයි. Taman දැනගන්න මේ බාහිර ආත්මයෙන් වැඩිම අපේ කතන්දර ගොතන එක. වැඩිම අපේ මේ ප්‍රපංච කරන එක. ඒ ප්‍රපංච ලෝකෙට තමයි ජනමාධ්‍ය කියන්නේ. ප්‍රපංච තියෙන තරමට නිවන් දකින්නේ නැහැ. ඉතින් ඒ ලෝකේ බීරෙක් වගේ හැසිරෙන්න. එහෙම නැත්නම් ඇහිල ඇහිල මට්ටමෙන් නැතර කරනවා වගේම විඳින්න විඳින එක මට්ටමෙන් නැතර කරා. එතකොට ඊගාවට විඳින එකට අපි විවුර්තයි. එතකොට අපි කිංචන නැති වෙනවා. කිංචන කියලා කියන්නේ මේ විඳින දේ මත කරන කතා. කරන ගොතන ගැතිලි. ගහන තොරන්. එහෙම නැත්නම් වැල්බටාරා. ඒ වැල්වටාරන් එන්නේ රාගෝකෝ භික්ඛවේ කිංචනං දෝසෝකෝ භික්ඛවේ කිංචනං මෝහෝ කෝ භික්ඛවේ කිංචනං මුතුල රාග ද්වේෂ මොහ තියෙනකන් මේ හැම එකටම පණ තියෙනවා හැම එකටම කතාවක් තියෙනවා ආත්මයක් තියෙනවා අපිට රාග ද්වේෂ මොහ නැත්තම් ගන්න දෙන්නේ නැහැ ගන්න දෙයක් නැහැ අනුන්ගේ දේ ගන්න දෙයක්වත් නැහැ ඔබේ දේ ගන්න දෙයක්වත් නැහැ ඉස්සෙල්ලම කරන්න ඕනේ Taman කවුරු හරි කියන දෙයකින් සැලෙනවනම් ඒ සැලෙන්න හේතුව Taman තුල තණ්හාමාන දිටි තියෙනකම එහෙනම් Tamanට රාග ద్వේෂ මොහ තියෙනකම. ඒකට කිංචන කියන. සැලෙන්නේ නැත්තම් අඥාන ප්‍රේක්ෂාවෙන් සැලෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් හොඳ ඒකට බුදුන් කියන්නේ විහෙස කියන වචනේ විහෙසාවකින් තොරව ඉන්නකොට අනුකම්පාව උපදිනවා. නමුත් යම් කිසි දැනක අනුකම්පාව උපදිනකට විහෙෂේ තියෙනවනම් ඒක බුදුහාමර ගන්න නිග්‍රහයක් කියලා හරිපුත්තු සාංශ කියනවා. මම නැවතත් කියනවා මේක තේරුම් ගන්න. යම් කිසි කෙනෙක් අනුකම්පාවෙන් කටයුතු කරනකොට ඒක හරි ගියේ නැත්නම් වෙහෙසක් හිතට එනවනම් මට මේ අනුකම්පාවෙන් කරන දේ හරියන්න ඕනේ. වැරදුනොත් මට වෙහෙසයි කියනනම් ඒ බුදුරජාණන්සේගේ ධර්මයට කරන නිග්‍රහයක් කියලා දසුත්තර සූත්‍රයේ චතුක්ක කාණ්ඩේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා. ඒ නිසා මේ අනුන්ට උදව් කරන්න යන්නේ වෙහෙසෙන්ද? නැත්නම් හරියන්න ඕනේ කියලා හිතලා නම් heart attack. එතන අකාල මරණ තමයි. ඒ අනුකම්පා කරන්න. හැබැයි ආද ගිය වෙරතර ප්‍රශ්නේ නැහැ. Tamante වෙහෙස නැතුව උදව් කරන්න පුළුවන් ඒකට අනුකම්පාව කියනවා. Taman කරේ Tamanට අනුකම්පාවක් තියෙනවා නම් භාවනා කළා හරි ගියාම මොකද වරුණා මොකද? භාවනා කළා වේදනාව ආපුවාම මොකද සැප ආපුවාම මොකද? දෙකටම සමානකම තියෙදි භාවනා කරන්න පුළුවන් නම් අන්න අනුකම්පාව. නිසා භාවනාවේදී මුල් කාලේදී මේ කයෙන් පුදුමාකාර සංඥා වගේක් එනවා. ජීයෙන් පුදුමාකාර සංඥා වගේක් එනවා. නාසයෙන් ඒව ඒව ඉති ගත යුත්තක් නෑ. මුතං මෝතබ්බං මුතං නමඤ්ඤති. තමන්ට දැනෙන මේ මුතේ දත යුතු ගත යුතු දෙයක් නෑ. ඊගා චිත්තක්ෂණයට ඒක 100%ක්ම ගිහිල්ලා. වමාරා කණ්ඩේපා. දැනිච්ච දෙයින් දැනිච්ච දෙහි දැනිච්ච දෙයි මමයි මඤ්ඤණා කරන්න එපා. මඤ්ඤණා කරන එක දැනගත්තා නම්. ඒකයි සීක කියන්නේ. රහතන් වහන්සේ මඤ්ඤණා කරන්නේ. ඒ නිසා රහතන් වහන්සේට හික්මෙන්න දෙයක් නැහැ. එනකොටම දන්නවා නෙළුම්පති වතුර කඳුල ඕකේ යනවායි කියලා. සීක පුද්ගලයා හිතන බෑ බෑ එහෙම කරන්න බෑ දරුවා මොනවාරි කිව්වොත් අහන්න ඕන. නඩුකාරයා සාක්ෂිය අහන්න ඕන. රජුරෝ රටවැසිය කේන්දේ අහන්න ඕන. දොස්තර ලෙඩා කේන්දේ අහන්න ඕන. ආර්ථික පොලිස විශේෂඥ ආර්ථික ප්‍රශ්න කාපම අහගෙන ඉන්නෝ කියන්නේ මේ අහගෙන ඉන්නෝගේ කටබඩ පුරවන්න මිසක් නිවන් දකින්නද කවදාවත් නැහැ. කවදාවත් නැහැ. ඒක නිසා අපි මොන දේ වුණත් ਸਰවඥාන්සිට කිව්වට අපි දැනගන්න ඕනේ ਸਰවඥාන්සික පාවිච්චි කරන්නේ මඤ්ඤණා කරන්න නෙවෙයි. ඒ නිසා මේ මඤ්ඤණා කිරීම නතර වෙලා එන ඕනම දෙයක් එද්දිත් ඒ දේ පිළිබඳව විනිශ්චයක් නොකර දිකට බැලීමට අපි කියනවා අභිඥාව කියලා. කවුරු මොන්න තරම් ආලවට්ටම් දාලා මොනවා කියන්න ගියත් ඒක ඊගා චිත්තක්ෂණයට වළංගු නැහැ. ඒ දේ මඤ්ඤණා කරනවා නම් යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මඤ්ඤණා හිතින් බලන්න ගියාම මේ කියන දේවත් ඔබට තේරෙන්නේ. ඔබට ඕන දේ තමයි ගන්න. ඉතින් ඒක නිසා මේ සමාජයේ ජීවත් වෙනවා කියනකොට නැත්නම් මෙහෙමයි කියන්න තියෙන සමාජයේ ජීවත් වෙනකොට සත්‍ය පවත්නවා කියන එක මේ පාරියන්කේ ඉඳගෙන අනිච්ඡා සංඥාවේ කිසි දෙයක් අපේක්ෂා නොකර සංඥාවෙන් භාවනා කිරීමේම විවිධාංගීකරණයක් සිද්ධ වෙනවා. හැම කෙනාම උත්සාහ කරන්නේ කොහෙන් හරි අවධානය ගන්න. ඒක සඳහා නොකරන ජඩකමක් නැහැ. නොකරන ප්‍රෝඩාවක් නැහැ. ඥානුට 64ක් තියෙනවා කියලා කියනවා භාවනා කරන පිරිමින්ට 65ක් තියෙනවා. හැම වෙලාවෙම කොහෙන් හරි අවධානය ගන්න හදන්න. ඒක දෙන්නත් ඕනේ. මොකද ඒකෙන්නේ කෙනෙකුට අශ්‍රසිල්ලක් තියෙන්නේ. දුන්නට ඒක තමයි විහෙසාවක් කරගන්න එපා. ඒක හරි ආත්මාර්ථකම වගේ පේනවා. නමුත් විහෙසාව සහිතව උදව් කරන්න යනවට වැඩිය හොඳයි උදව් නොකර ඉන්නේ. විහෙසාව සහිත උදව් කරන්න යනවයි කියලා කියන්නේ විස බීජ නාශනය නොකර ඔපරේෂන් එකක් කරන්න හදනවා. ජීත්‍රික සුද්ධ කරන්නේ නැතුව හදිස්සියට කුස්සියේදී මොලේ පළලා බෙහෙත් කරන්න හදනවා. ඔපරේෂන් කරන්න හදනවා. හදිස්සිය කියන්නේ. ඊට මීට වැඩිය හොඳයි මොලේ පළන්න නැතුව නිකන් ඉන්න. කිසි වෙලාවක හැම කපන්න එපා. ඩිසින්ෆෙක් කරන්න නැතුව. ඒ වගේ ඒකට සූදානම් තැනක නැතුව ප්‍රශ්න තිබුණ පළියට කලබල වෙන මනුස්සයර කවදාකවත් නායකත්වයක් දෙන්න බෑ. අඩු ගන්න ඒ මනුස්සයරටත් නායකෙක් වෙන්න බෑ. ඒ නිසා මේ නායකත්ව කතාවක් නෙමෙයි මේ කියන්නේ. සීක පුද්ගලයෙක් මේ මුතය විශේෂ කටයුතු කරනකොට ඒ හැම දෙයකම අපි කුප්පන සුළුයි. අපි තියෙන අකුප්පා ගතිය. එහෙම් පීරිගාන මෙහෙන් කටු අයිනවා වගේ මෙහෙන් ඉලෙක්ට්‍රික් ෂොක් ගන්නවා වගේ මෙහෙන් බර වෙනවා මෙහෙන් හැල් වෙනවා මෙහෙන් චම්පණ චංචල මෙහෙන් දරනවා මෙහෙන් නොදෙනී යනවා. අන්නේ කටයුතු වෙනකොට මතක තියාගන්න මේ මුතය පිළිබඳ අපිට පාඩමක් දීලා තියෙන්නේ ගාලල්ල. මගේ නෙවෙයි වාගේ. එහෙම නැත්නම් මේ දේවල් මත ලිංග නිමිති ආකාර ගන්න එපා. මේවට නම් දාන්න එපා. හඳුනා ගන්න එපා. ඊගාචිත්තක්ෂණයට අවදි වෙලා ඉන්න. එතකොට ලිංග නිමිති ආකාර නැත්නම් ಉದ್ದೇಶයක් නැති වෙනවා. ಉದ್ದೇಶය කියලා කියන්නේ ඒක වෙන්කොට හඳුනා ගන්න නම. මේ මුළු ලෝකෙම කැලිසලා තියෙන්නේ අනන්‍යතාවය වෙනුවෙන් නමක් දීවේ. බුදුනාචේ සඳහන් කළා තියෙනවා මේ ලෝකේ නමකින් කෙලසිච්ච නැති දෙයක් නැහැ. මනසේ තරම් තණ්හායි. හැම දෙයකටම නමක් දාන්නේ මගේ කරගන්න. මේ සියල්ලටම නම තිබුණාට ප්‍රශ්න නැහැ. නමුත් නම නරකයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මම මේ උදව් කරන්නේ කාර්ද කියලා දැනගත්තේ නේද ප්‍රශ්නයක් නැහැ. උදව් වෙන්නේ එතකොට තමයි. අහන්න ඒ විදිහට කටයුතු කරන කෙනාට තේරෙන්න පටන් ගන්නවා ඒකෙන් මඤ්ඤණා නොකර දේව අභිඥාවට ගන්න ගටන් ගත්තොත් අවුරුදු 7කට වැඩි භාවනා කරන්න ඕනේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. අත් අවුරුද්දේ මෙඩි ඉවරයි. එහෙම බැරි වෙලා තියෙනවා නම් අපි එනේන සංඥාවල් නම් කරගෙන මම කියන මගේ කියන වටාම ඒක ඉතින් කතන්දර ගෙතිල්ලකට වල්පල් හැලිය වලට සම්පප්පලාප වලට ප්‍රපංච කිරීමට යනවා. ඒ ප්‍රපංච කරන පුද්ගලයා සහ නිෂ්ප්‍රපංච පුද්ගලයා දිහා බලනකොට බුදුරජාණන් ශ්‍රී සඳහන් කළ තියෙනවා ප්‍රපංච පුද්ගලයා කරන පුද්ගලයා මුර්ගයෙක් කියලා. පපංචාබිරතෝ මගෝ. සත්තුත් එච්චරයි. සත්තු හැම වෙලාවෙම බය ජීවත් වෙන්නේ කොයි එකා කොයි වෙලාවෙ පැනලා කයිදන්නේ. ලොකු එකා මැරෙන්නේ පොඩි එකාගේ හක්කේ. නිසා නිතරම ඉන්නේ පුදුම උනන්දුවකේ. ඉතින් සීක පුද්ගලෙක් තියෙනවා. ඇත් නිතරම කෙලස් ප්‍රහාට බල දෙලා තියෙනවා. නමුත් රහතන් වහන්සේ කාලෝ ඝසති භූතානි කියලා කියනවා. කිසිම කෙනෙකුට බයක් නැත්තේ. බය වෙන දෙයක් නැහැ. රහතන් වහන්සේටත් බුදුරජාණන්සට බය වෙන දෙයක් නැත්තේ නේ. නිසා මේ බයට නම තමයි කෙලෙස්. ඒ බය ප්‍රකාශ වෙන තැන තමයි මේ මුතං මුතං මොතබ්බං මුතං නමඤ්ඤති මොතාරං මඤ්ඤති මොතබ්බං මඤ්ඤති අමුතං මඤ්ඤති ආදි වශයෙන් කාලකාරාම සූත්‍රය දේශනා කරනවා. මේ අපි ගත්ත සම්බදම මූලපරියාය සූත්‍රයේ මුතං මාමඤ්ඤි මුතස්මින් මාමඤ්ඤි මුතතෝ මාමඤ්ඤි මුතං මේති මාමඤ්ඤි. සංකේසේතු අභිඥාතං තස්සාති වදෝ විශිෂ්ට ඥාණයෙන් දන්නවා මේ එනේන දේත් එක නටන්න ගත්තොත් අපිට චර්චයක් ගොඩනගන්න බෑ. එහෙම නැත්තම් කියනවා නම් తත්‍ර తත්‍රාභි නන්දනේ තියෙනවා නම් සංසාරයක් තේරුම් ගන්න බෑ. ඔය එනේන දේ පුංචි කරලා බලන්න. ලොක් කරලා බලන්න තමයි අපේ කෙලස් තියෙන්නේ. පුංචි කරලා බලන්න අමාරිසයගේ අර කන්නාඩිය තියෙන්නේ. අමාරිසය කිඹුල අල්ලන්න යනවා ඉස්කෝලේ මාත්තත් එක්ක ඉස්කෝල මට කියන පිස්සු දමාරසය කොහොමද කිඹුලන්නේ නෑ නෑ මහත් එක හරි ලේසි මේ පුංචි කරලා බලන කන්නඩියක ගිනි පෙට්ටියක අරගෙන යන්න කියන කිඹුල දිහා බලන්න කියන උතර පුංචිලා වෙනවා අරගෙන ගිනි පෙට්ටිය දාගන්න. ඊග හරි ලේසි කිඹුල අල්ලන එක හරිම ලේසි මොකද මම පොඩි කරලා බලන කන්නඩියක විතරයි ඕන. ගිනි පෙට්ටිය දාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ අමාරුසය කන්නඩිය හම්බුනා නම් නිවන් දකින්න. මේ කවුරු මොනතරම් ගහන්නේ ඔතක පුංචි කරලා නිකන්. අපි ලොකු සාංශයකට යන අඹගාන විදිහට කියනවා අව탁සීරු කරන්නේ. මම දැන් රහත් වෙලා දෝ ඉතින් රහත් මොකක් ප්‍රශ්නයක් නැහැ නිකන් කවන්නේ සෝවන් වෙලා දෝ සෝවන් වෙලා වෙන්නේ ගණන් ගන්න දෙයක් නැහැ ධ්‍යාන ලැබලත් ඕ ලැබරම ඇති ඉතින් දෙයක් නැහැ මේ අනන්ත අප්පකා ආලුකා ගංගා අනන්ත නිබ්බුතජිනා මේ ශාසනයේ ආලුකා ගංගාවේ ගංගානංගගේ තියෙන වැලියට ගන්නට වැඩි රහතන් වහන්සේලා අප්පකා වාලුකා ගංගා ගංගා නංගගේ තියෙන වැලියට ගන්න අඩුයි අනන්ත නිබ්බුතා ජිනා. ඉතින් ඒකේ මොකද්ද මම රහත් වෙච්චාම ඇති වෙඩි. දැනන්නකවා. මේ පුංචි කළා දාන්න. එතකොට අපි රහතන් වහන්සේලා තමයි අන්‍යතරෙක් වෙනවා. සෝවාන් වෙච්ච කෙටි අන්‍යතරෙක් වෙනවා. ධ්‍යාන ලැබන අය අන්‍යතරෙක් වෙනවා. අභිඥා ලැබුවේ අන්‍යතරෙක් වෙනවා. මිසක අංග උස්සන්න දෙයක් නැහැ. අඬ හැටියට දෙයක් නැහැ. අඬ හැටි ආවනම් මෙතන තියෙනවා කිංචන. එක්ක රාගය එක්ක දෝෂ එක්ක මොහොත. ඉතින් කිංචනෙන් නැතුව අපිට අපිටක්ෂේරු කරගන්නත් බෑ. මගේ ප්‍රසිද්ධ බණ නාහ කරන්නත් බෑ. අපිම අපි ගැන විවේචනය නොකර කරන්නත් බෑ. ඒක නාස්තික වෙන්න බෑ. Taman භාවනා කරලා මේ කය නටන හැටි. නාසයෙන් සංඥා එන හැටි. දිවෙන් සංඥා එන හැටි බලන එක පුංචි කරලා මේක තියෙද්දි ඊගා චිත්තක්ෂණයට යන්න බැරිද? විවෘත මනසකින් අන්නේ ආකල්පයට අපි කියන අභිඥාව කියලා. ඉතින් අභිඥාව දිනු කරගත්තා නම් අපිට කොහොමඩක්වත් ආර්ය ගණයට වැටෙනවා. ඒතකොට බුදුරජාණන් සඳහන් ගන්නේ සුතවා අරිය ශාවකෝ කියනවා. ඒ කියන්නේ අපේ දන් තියෙන විවහාරික ශබ්ද මාලාවෙන් කියන්න පුළුවන් ඒකාන්තයෙන්ම සෝතාපට්ටි මාර්ගයට වැටිච්ච කෙනෙක්. අත් අස්ථාරි පුද්ගලයන් සංකරත්න එක්කෙනෙක්. මේ ඵල ඥානය ලැබලා නැහැ. ඒ කියන්නේ ශේක පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අනාග අරියත් මාර්ගඵල ඥානයේ දක්වාම තියෙන ශේක කියන නම. ඒක කොතනද අපි ඉන්නේ දන්නේ නැහැ. අන්නේ වෙලාවේදී මේ එන දේවල් ලොකු කර කර එහෙම නැත්නම් පුම්බල දක්වලා අතිශෝක්ති කරන කතා කරන පටන් අරගත්තොත් අපි ජනමාධ්‍යයට එනවා සංඥාවට අහු වෙනවා. ජනමාධ්‍ය උඟාක් ලොකු තැනක් හම්බ වෙනවා අපට. මොහොත රාජ්‍යයක රජකම හම්බ වෙනවා. ඒ නිසා ඒක පුංචි කරන්න පටන් අරගත්තොත් සංඥාව සංඥා ස්කන්ධය පුංචි කරන්න පටන් අරගලා පීගාචිත්තක් කියනට බබෙක් වගේ අලුතෙන් යන්න පුළුවන්. ඒකට ඒකට අපි කියන්නේ තිරියන් වෙනවා කියලා. ඉතින් මේ තිරියන් වීම එක විනාඩි 10ක් භාවනා කරත් ක්‍රෝමසෝම් වල අග තියෙන කැප් එක පුංචි කරන්න හේතු වෙනවයි කියලා දැන් හොයාගෙන තියෙනවා ශල්‍ය විද්‍යාවේ භාවනා කරන මනුස්සයා වයසට යන්නේ ඒ මොකද දේවල් වල හැප්පිලා විනිශ්චය කරලා වෙහෙස ගන්නෑ දේවල් යන්න ආවා ඉතින් එතකොට wear and tear අපි මැෂින් එක දිව්වට කැපෙන වඩුයි උන්ට ලුබ්‍රිකේට් වෙලා තියෙන මැෂින් එක වැඩ. ඒ නිසා ඉස්සර හිතුවේ එකට මාස 3ක් එක දිගට භාවනා කරන්න ඕනේ සෛලවල වෙනස දකින්න කියලා. දැන් ඒක හොයලා හොයලා කියනවා භාවනා කරන පැයෙන් පැයට භාවනා කරන පැයේ අනිච්ඡාවෙන් ඉන්නවා. විනිශ්චය කරන්නවත් නැහැ. නිච්ච ඉච්ඡති නැත්තම් අපේක්ෂා නැත්තම් තිරියම්. අපේක්ෂා තියෙන හැම එකම අපායයි. අපේක්ෂා තියෙන හැමතැනම හරි වෙහෙසක් තියෙනවා. ඒ නිසා වෙහෙසට සාපේක්ෂව ඒ වෙහෙස නැති තැන දැන ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කේන්දර සංඥාස උපවාසය කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් හවස එකට තියෙන ධර්ම සාකච්ඡාවට පහට තියෙන ධර්ම දේශනාවටත් පහට වලින් ගෞරවයෙන් ආරාධනා කරනවා සංඝයාත් එක්ක සංඝයාත් එක්ක නම් දැන් එතකොට හවස බණහන් යන මේ සංඝයා වහන්සේලාට මේකම ආරාධනා පිළිතුරු බාර ගන්න මිත්‍ර විහාරි ස්වාමීන් වන්තානන්ද ස්වාමීන් ජිනානන්ද ස්වාමීන් ජින සාර ස්වාමීන් වහන්සේ සීල විසුද්ධි ස්වාමීන් වහන්සේ ධම්ම විමුක්ති ස්වාමීන් වහන්සේ ධම්ම සුඛී ස්වාමීන් සීම ස්වාමීන් වහන්සේ, ධම්ම සරණ ස්වාමීන් වහන්සේ, ධම්ම සුමින්ද, සුමිත්ද සුමින්දද? සුමිච්මි. සුමින්ද. කවුද ඒක? අලුත බැලුවා. අලුත් ඉන්නද මෙතන? කුටි කුටි වැඩ කරන ගෝලේ. ඈ? කොහොමද කුටි? ඒ වගේ පිළිගන්න ස්වාමීන්. කොහෙද? ධම්ම සාගර සහ ධම්ම සුභත්. ඉතින් මේ සංසලා කැමති කෙනෙක් ඉන්නවනම් 12න් පස්සේ උනත් ආරණ්‍ය පිටුපිට යන්න ආර්දනාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේක නිතිපතා මට ලැබෙනවා. ඉතින් මේ වෙලාවේ කරන්න හදන්නේ අනික් අයටත් ඒකම බෙදලා දෙන එකයි. හොඳයි අපි ආර්දනාව පාරකට. හොඳයි අපි කරගෙන ආපු චාරිත්‍රාක් විදිහට මේ ධර්ම දේශනා නිමාවේ ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. ඉතින් කාට හරි ඉදිරිපු දේශනාව මත හෝ නැත්නම් තමයි අත්දැකීම් මත සාකච්ඡාට සුදුසුදා සාකච්ඡා ඉදිරිපත් කරන්න තියෙනවනම් අපි ධර්ම සාකච්ඡාව ස්වරූපයෙන් ආරාධනා කරනවා. එහෙම නැත්නම් අපි ඊතාවදා ආදී ගාථා සජ්ජානා කිරීමේ සතිವಾರි સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. දේශනා සාද දේශනාවට ටිකක් අතර සම්බන්ධයි ඒ වගේම ප්‍රායෝගික ප්‍රතිපදාවට සම්බන්ධ දෙයක් වෙනවා ස්වයංාංශය අවදා අවවාද කරනවා ඉලා තියෙනවා නිතරම මේ යම් කිසි දෙයක් හිතලා කරොත් ඒක කෙලෙසයක් ඒ වෙනුවට Tamanට දේශ පැමිණි දෙයක් විතරක් කරන්න අනිත් ඒවට හිතලා යම් කිසි දෙයක් කරන්න ගියොත් ඒක කෙලෙසයක් විදිහට වැටෙනවා කියනවා ඊට පස්සේ ස්වයංාංශය දැන් ඔය සමහර වෙලාවට ඔය අදහස් එනවා දැන් ඒ කියන්නේ පැවිද්දට සම්බන්ධ දේවල් වගේ වෙන්න පුළුවන් දැන් ධර්ම දේශනාවක් කරන්න මෙච්චර කාලයක් වෙනවා පැවිදිලා තාම හරියට බණක්වත් කියාගන්න බැහැ. ඒ වගේ දේවල් පුරුදු වෙන්න ඕනේ කියලා වගේ එහෙම අදහසුත් වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ දෙයකට සවින්නාස එතකොට යම් කිසි සුළු වේලාවක් වැය කරන එකද සුදුසු නැහැ. හරියට නිකන් මධ්‍යම ප්‍රතිපදාවක යනවා වගේ නැත්නම් ඒවා සම්පූර්ණයෙන් වැළකීලා ඉන්නේ. ඉතින් නොඇලේ ඒවයි නොකර ඉන්න හේතුවක් කරගන්නත් පුළුවන් බුදුහාමරගේ බණ කියන කියන බණේ. බණ කියන්න කැමති නැත්නම් මම හිතලා මොකුත් කරන්න කැමති නැහැ. මම නිකන් ඉන්නවා කියලා කියනවා. හරි ෂෝ. මේ ෂට ප්‍රඥාව තියෙනවනම් බුදුබණ උනත් හරව ගන්න පුළුවන්. මේක කරන්නේ හිතලා නෙවෙයිනේ අපිට ලොකු අහමුදවිලා කියනවනේ බණ කියපන් කියලා. හැම කෙනාම බණ කියන්න ඕනේ. ලොකු අහමුදවිලා ලියලා තියෙන අපේ ව්‍යවස්ථාවේ විනාඩි 15ක දර සාරවත් ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමේ හැකියාව සිළු කෙනෙක් ළඟ තියෙනවා. ඒක කියන්නේ ලොකු ලොකු අහමුදවිලා අදහස් කරන පන්සිල් දෙන්න පුළුවන්කම තියෙනවා. අපිට හම්බෙච්ච එකනේ. බැරි අයත් ඉන්නවා. ඒක හිතලා කරන එකක් නෙමෙයි අපි මහානකම පැකේජ් එකේම තියෙන එකක්. සබ්බ දුක්ඛ නිසන්න කියනකොට පැකට් එකේ දිනනවා. බැරි නම් කියන්න. ඒකට කවුරු හරි ආරාධනා කරනවා මෙන්න කියන්නේ අනේ මට බෑ මේ වෙලාව. ඉතින් අපි අපිට දැනට කියනවා එහෙම අනුකම්පා කරන්න පුළුවන් ගැතිය. නමුත් මේ වෙළඳපොළ ආපු වෙලාවේ වෙළඳාම කරගන්න. කරගන්න නැතුව පස්සේ මම මේ වෙලාවේ මේක එකනල් විරුද්ධව මම නොකිය හිටියට අන්තිමට ඒක Tamanටම සාපයක් වෙනවා. මම කියන්නේ පැනලා දෙනවා කියන එක. ඒක ඇවිල්ලි වෙලා හිතලා කරන දේ සහ ඉල්ලලා ගන්න දේ අතරමැද මේ පැකේජ් එකේ තියෙන එක. මානකමට යනකොට අපිට මේ සීළු දෙනා <coughs> සිව්පස්සෙම නිකන් දෙනකොට අපි මොනවා හරි කන දෙනවත් තියෙන්න පයි. පින්න පාට බෙදෙනකොට සුඛී හොතු කියනවා. එච්චරයි. ඒ ඔය ඥානවීර ආම්සෝ ඒ ක්ලීරින් ද පාත් එකේ එයාගේ මුළු ලෝකෙත් එකම ගන්ජන කරන වචන දෙකේ පින්න පාති බෙදවලදී සුඛී හොතු කියන එක. ඒක තමයි පස්සේ ඉතින් ඔය ධර්ම දේශනා ස්වරූපයෙන් වාඩි කරලා පන්සිල් සමාදන් කරලා ඔක්කොම කරලා මහත්කවා වෙන බණ කිව්වත් ඔච්චරම තමයි. ඉතින් ඒක භික්ෂුවක් ළඟ තියෙනවා. භික්ෂුවක් ළඟ තිබුණත් නැත්තම් ඒක නිසා බුදුන්සේ පවාගෙන අපිට දේශනා කරලා තියෙනවා. කතා නොකර ඉඳපයි කියලා. ඒ නිසා මේ භාවනාදී කතා නොකර ඉන්නවා කියන එක ඒක අන්තනෝමතික දෙයක්. කතා කරන්න ඕනේ කතාව කෙටි කරන්න. කාරණා අපේ විස්තාලියේ තියෙන ගිනි පෙට්ටියක් ඉන්නවා වගේ ඉතින් කතා කරලා ගමන් නැහැ. ළඟින් යනවා දවස මොකද්ද කියලා හොත් එයා දැනගෙන ඉන්නත් ඕනේ දවස මොකද්ද කියලා. එimhe කතා නොකර ඉන්න එක නෙමෙයි භාවනාව කියන්නේ. ඒ නිසා ඒ වයිදී අර මධ්‍යම ප්‍රතිපදා කියන විදිහට පාවිච්චි කරා. ඉතින් මෙව්වයිදී හුඟ දෙනෙක් ඒ ඕක පාවිච්චි කරනවා ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව කියලා බුබ්බඩනවා. වැඩ නොකර ඉන්න මම නිදහතර කනවේ ගුරුවරට දැනගන්න ඕනේ ඒ කීයේදී හරි කමන්නේ බලෙන් පවරන්න යන්න හොඳට ටික කාලයක් ඇර ඉඳ දෙනවා. තිල්ලල අවස්ථාව ගන්න ආයෙසරයක් අවස්ථාවක් පුළ මතක් කරනවා. නා ආයෙත් ඇවිල්ලා තියෙන කාලේ ගම්දින පොඩ්ඩක් බණ කියන්න ඉගෙන ගන්න. එයාගෙන් නෑ මට බෑ. කමන්නේ. තුන්වෙනි වතාවටත් දෙන්න. ගුරුවරයා පුද්ගලිකව ගන්නවනකයි නැවත නැවත සීපත් කරවන්නේ. ඉතින් ඒකට දවසක යාර කවදා හරි හිතෙනවා මේ මේ මේ ගුරුවරයා මට කරන දඬුවම ගන්න මේක සාසනික ක්‍රම. යන චක්‍රේ මට ලැබිච්ච දේ මම කාට හරි දෙන්න ඕන. පුළුවන් විදිහට. ඒ කියන්නේ මේ විචිත්‍ර ධර්ම කතික වෙන්න හදන එක නෙවෙයි. ඉල්ලුවොත් දැන් අපි කාලේන පොඩි ආයසුතු මෙහෙනකම් වචනයක් කතා කරේ නෑ. මොකද්ද නම? ධම්ම විජේ. අජිත. අජිත. මම එදා ගිය වෙලාවේ ඔක්කොමලා උපාසකම්මලා දාණයෙන් පස්සේ බලාපොරොත්තු වුණා. මම හිටියේ ආසනේ. මම ඇති විජිනපත දුන්නේ මෙතන හිටියා. මම බණ ටිකක් කියමු කිව්වා. කතා දෙකක් නෑ විජිනපත ගත්තා නැග්ගා මං හිටපු තැනට. දුන්න දෙවිලක් උපාසකම්මලා කිව්වා පුදුම වෙන දෙයක් නෑ සමහර හැමදාම හොස්පිටල් නම බණ කියන්නේ කිව්වා. වෙලාව එනකොට එයාම හැකියාව තියෙනවා. මෙහි ඉඳද්දී තනි වේල වරන්දන්නේ කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ ගියා. අපි හිතුවේ ගොළුෙක් බිල්ලෙක් කියලා. නෑ. බඩු ෂුවර්. ආපි ලාඩ පෙනේ පිඹුවා නැති ලාඩ පෙනේ නොපෙනේ. එතන හැකියාව තියාගන්න තුම්ම බෙඩේ පිඹින තොර කමයි. හැබැයි හැකියාව නැති කරන්න තමන් මේ කාගයක තරහව මොකක් හරි සාදු කරගත්තොත් මේ වටිනා බුද්ධ ශාසනයෙන් අපි වැඩ ගන්න කියලා. නිසා ඕනම දෙයක් භාවනා කරන පරියන්කට ගියාට පස්සේ ඌව නැහැ. එතන ගියාට පස්සේ මම නොකර ඉන්න බෑ. පස්සේ තේරෙනවා මේ සෙනගක් එක්ක ඉන්නකොට යම් යම් තැන්වලදී වත සපයන්න වෙනවා. ඒ තියෙන තැනේ හැටියට. ඒකවල තමයි තේරෙන දේ තමයි ගිහිල්ලා කරනවා. මේ විහෙසාවක් නැහැ. විහෙසාව කියන වචෙන් දන්නවා. No worries. ඒක කෙරුවා හරි ගියා වැරදුනා මට ස්තුති කරන්න මොකුත් නැහැ. මෙතන යමක් තියෙන එක කරා. ඒකට කියනවා කම්පා වනු වෙන අනුකම්පාවක්. මේක කළ යුත්තක් කියපු ගමන් වෙහෙසක් එනවා. මෙයා කෙරුවේ නැහැ මෙයා වැඩි මාල්ලා. උකටේ. අපිට ඕන ගමන්නේ අපේ හිතේ ධම්ම සීල කියලා සංසතන කොයි සංසෙත් එක මම ඒක දසක් මේ හය කොටේ ගා කියලා පඬිතුකමක් කරන්න ගිහිල්ලා මේ සාමාන්‍යද කාලේ බලක් කැපුවා කපනකොට බටේ කැපුවා. කැපුණාට පස්සේ මම ඒකට කබර පටියක් දාලා දැන් මේකෙන් පොඩ්ඩක් වතුර ගහනවා. ඊපස්සේ මම ඇවිල්ලා මේ ධම්මචීල ස්වාමීන් මතක් කරා. ස්වාමීන් බටේ ගැපුණා මේ කිවිසුත්තක් නේද කියන අනේ ඌව ගණන් ගන්න එපා සුතුම් බට කැපෙන්නේ නැති කාගෙලත් කියලා. අහුවෙන්න උදේ බන්නුන රෑ ගිහිල්ලා අර කහාරලා බටේට ස්ට්‍රෝන් ගහලා ගහලා ගිහිල්ලා. කවුරක්වත් දන්නේ නැහැ. වෙන කවුරුවත් දන්නේත් නැහැ හැම දෙයක් සිදුනා කියලා. එළ වෙඩි ගිහිල්ලා. මට කිව්වේ කොහොමද? අයියෝ බට කැඩෙනවා. ඉතින් කොහෙත් ඇටි එහෙම තමයි ආයසුත් ගණන් ගන්න භාවනා කරගන්න. මොකද කියන්නේ? කියලා සම්පූර්ණ මාව නිකන් වරදෙන් මුදල් කරනවා. රෑ කරලා ගිහිල්ලා මට කිව්වා අපි මෙහෙම සාසනයක වැඩ කරන්නේ. නැත්තල් පප්පා ඇවිල්ලා අපේ මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා යනවා. අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. මේ අදින ඇදිල්ලේදී කීප දෙනෙක් අදිනවා හිතා ගන්න බැරි විදියට. ඒක තේරිච්ච දවසේ මොනවා කෙරුවත් මදි කියලා. ඒ කියන්නේ අපි මේ මැනලද්ද පුතේ කියලා දුන්නේ මහාන ඔබට. බඩගිනි වෙලා මාන්තිය කල පුතුගෙට. මැනලාගේ පතක් දුන්නයි මල්ලකට. ගන්ධෝ නොගන්ධෝ කියලා හිතුනේ මට මන්න දුක්කේ කිදුන්නේ මහාන ඔබට. අපිට මේ වගේ සාසනයක් හම්බෙච්ච වෙලාවේ රිසර්වේෂන් එකක් අතේ වැඩ කරනවා නම් සහ ගන්නවා. unreserved යනවා. හැබැයි වෙහෙස බෑ. වෙහෙසක් ඕනේ නෑ. ඒ නිසා ගුරු පන්සාන්ති කියනවා භික්ෂුවකට මේ වැඩේ කරන්න වටින්නේ නෑ කියලා කවුරු හරි කියනවනම් ඒක බුදුහාමුදුරුවෝ කවුද කියලා දන්නේ නෑ. බුදුහාමුදුරුවෝ සියල්ලටම අරහන්. අපි උන්දගේ ගෝලියෝ. අපිට සියල්ලම පුළුවන් සියල්ලම කරනවා වෙහෙසක් නැහැ. විහෙස කියන වචෙන් දන්නවද? විහෙසති. විහෙස තිබ්බනම් කකා. එහෙනම් කියන්නේ මම ඔබ සුද්දව කරන්න හැබැයි මට පොඩක් කරදර. කමන්නේ උසස් සම්ව වේච නැති කරගන්න නිසා මම කරනවා. ඒකට ඒ සංස්ථ අනුග්‍රහ කරන්නේ. පහුවෙන්න කෙරෙන්න ඕන එක බැල්ලි පැටවුන්ට කිරි දෙනකොට ඇති. නිකමට හිතවල අවුරුදු 2650 ශාසනයක අපි ඉන්නේ. අපිට මේ තරම් පෙන්කලගෙන ඉන්න කී දෙනෙක්ගේ කරපිටින්ද අපි යන්නේ. දීපංකර පාදමුලේ සුමේ තාපසේ කරන වහන්සේගේ සිරිපතුල් වල මඩ ගෑවෙන්නේ නැති වෙනමයි කඳ උඩින් යන්නේ කියලා කඳක් උඩ ඉන්නේ අපි. කවුදෝ හරහා වැඩිති කඳක් උඩ ඉන්නේ. ඔක උඩ අත් බින්දේ පය බුතුල්ලෙන් තබා වරි. බර දාන්න එපා. බුරුලෙන් තියපන්. බුරුලෙන් තිබ්බත් බර බර තමයි. අදින ඇදිල්ල දිහා බලනකොට මේ ලොකු ස්වාමීන් වහන්සේලා වැඩක් නැහැ කතා කරලා. ඒ නිසා වෙහෙස ගන්න එපා. අපිට අවිල්ල තියෙන මේ තරම් පුදුම අලංකාරයක්. අද අපි ඉන්න ජොලිය දිහා බලහන්. පුදුම සාසනයක් නේ අපිට තියෙන අම්මගේ එකම්මගේ දරුවොත් නෙවෙයි එකම්මගේ දරුවන්ට වැඩි අපි හදා විදාන කරන. ඒ වගේම අපේ හැකියාවන් ප්‍රාර්ථනා කරපණ තිය හැකියාවල් ලැබිලා තියෙනවා. මොකද ඒ? ශාසනයේ වැඩ කෙරුවොත් ශාසනය අපේ වැඩි කරලා දෙනවා. එචාම් පොට්ටු අද ඔය ප්‍රශ්නේ ඔබට අදාළ නැහැ. ඔබේ චරිතයක නෑ. ඔබ කරපණ හිටපන්. නිකන් කුක්කෙක් වගේ සුනීත වගේ සෝපාක වගේ ගූකොල්ලෙක් වගේ ඔය කරන දේ හරි එච්චරයි සුනීත කියලා කියන්නේ එතකොට මට බය නැතුව අත දිගලා කරපන් කියාගෙන ගියා. ඒකත් මයිලා කිව්වොත් කරනවා කැත නැතුව. ඒ වෙලාවට ආවට පස්සේ මම ළඟ නෑ ඔය වංශික වේද වෙන්නේ මේ වැඩේ කරපන්. අත් දෙක පස්සේ අත් දෙක හොදවගත්තා මම ඒක දත කව මේ සක්මන් කරනද බල්ලෙක් අතකට. ඉතින් ධම්ම ඥානෙට මම මේ වෙලාවේ අද්දේ කොහෙද යනවරේ? ඇයි කියලා මේ බලු බෙට්ටක් තියෙනවා. ඇත්තටම අරෝ කියන්නේ තත් එක. මම මේ මේ සක්මනේ බලු බෙට්ටක් තියෙනවා. අද්දේ කොහෙද යනවරෙන් කියලා. ඒ තරම් සද්ධාාවක් කියලා. ටැප් එක ගාඩ මම කතෝ උලමයකෝ මම කියේ මේ අද්දේ කොහෙද යනවරේ බලු බෙට්ටක් අයින් කරන්න කියලා කිව්වේ. තරහමයිතේ පුදුම තරහින් ඉන්නේ. එනකොට මේ වැඩේට ගියාම ඕන දෙයකට අත දානවා. ඉතින් ඒ නිසා ওই කෙරෙන දේ හරි මේ අහන ප්‍රශ්නේ ඔබට අදාළත් නැහැ. ඔබට චරිතයට ගැලපෙන්නේ නැහැ. මොරියන්. ගැලපෙන්නේ නැහැ. ඔබ දෙන දේ කරපන්. ඔබ නිකන් මේ තාම සාමයේ අපි කියන්නේ මේ ලදරු සාමනීර කියන්නේ නැහැ. ඒකට නම්බුකාර වෙලී. මොකද්ද මොන සාමනීරද කියලා කියනවා. දැන් 16. කුක්කේ. අද බිය. බලන්න එපා. කිරන්න වලින් යන්න බෑ අදපා. පුතුම පුතුම මේ මේ ශාසන බාරදාරකමක් තියෙන්නේ කළ යුත්තේ වෙලාවට කරනකොට. ඒක වෙහෙස නැතුව කරන එක විතරයි මම කියන දේ. මේක බරක් කරගන්න එපා. අතෝලාට මම කරන්නේ අතෝලා කියපු නිසා නොකර බෑ එහෙම බෑ. එහෙම තියෙනවා නම් කිසිසේත්ම සුන්දරත්වයක් නෑ. ඒක වෙලාවට මල පිපුණා, ඌ පෑය පිපුණා. ඒ එන දේ කරපන්. පැමිණි දුක් පැඳලා කියලා කරපන්. මට මේ ළඟදිත් ඇවිල්ලා කියනවා ඔබ අතර දරුවෝ නැති හිටියේ දැන් දරුවෝ හතර පහ දෙනෙක් හම්බෙලා ඉන්නවා මේ දේවල් කරගෙන යන්න කට්ටිය ඉන්නකම මම කිව්වා තෝපි හිටියේ මම වන්දේ එකෙක් කියලා වන්ද නැහැ බෝලා වෙලාවට ළමයි යම් වෙන්නේ කල්ලාතෝ ළමයි යම් වෙන්නේ අන්තරත් ප්‍රශ්න බලපල ඔබට මේ එතකොට මම නැහැ මම පැත්තකට වෙනවා අදපියා එතකොට තමයි මේ කියන්නේ. ඒ කියන්නේ නායකත්වයේ තියෙන්න ඕනේ නායකයා හිටිය කියලා දන්නේ හැම කෙනෙකුට හිතෙන්න ඕනේ මම කරන්නේ මගේ වැඩක්. මම දැන් ඉතින් මගේ කකුල් දෙකේ මේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා කිසි කෙනෙක් මාය මෙහෙව්වේ නැහැ නායකත්වයක් නැහැ. හැබැයි හැම කෙනාම තමන් කරන වැඩේ නායකත්වයේ දන්න මරණයට පස්සේ නායකයා මරණයට පස්සේ කියනවලු මේ දේ මම ඉපදගත්තේ මගේ අයියෙන් කියලා. අන්න එයා තමයි නියම නායකයා. මේ මිනිසුන්ට දෙන්න ඕන ආදර්ශය දෙනවා අයිතිවාසිකමක්. ඒක තමයි B team හැදෙන්නේ. B team එකෙන් C team එක හැදෙන්න ඕනේ. කිසිසේත්ම නැහැ දී ගියා අවශ්‍යතාවය තිබුණා කරනවා. මොකද අවශ්‍යතාවය ඇති ඔක්කොම අපි සමානයි. කෙරෙන හැටි දැකලා ඒක දෙය කරන්න ඕනේ කියන එක එතෙන්ට යන ඕන කෙනෙකුට හිතෙනවා. එතෙන්දිත් ඒ ප්‍රමාණය. එතෙන්දි මම කිරන්න මයින් දෙපා දැක්ක කෙරුවා. ඒක පුදුමාකාර මේ අවස්ථානුචිත වැඩක්. ස්කවුටින් වගේ ඉම්ප්‍රොම්ප්ටු ඉලෙක්ට්‍රික් වැඩක් කරපු ගමන් ලොකු සතුටක් එනවා. වැඩි අවශ්‍යතාවය තියෙන වැඩි කරා. friend in need is friend indeed කියලා දෙනවා. අවශ්‍යතාවය තියෙන අවශ්‍ය දෙන්න පුළුවන්.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 පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාවිමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු කමාමි කම්තබ්බ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා වාක්‍යයක් නැද්ද මෙහෙ රයිකෝඩ් දෙක හයි කරපුවා කිලෝ වාක්‍ය කරපර එක. ඒක ගිතා අලු 10 ට ඉස්සලා. මේක මුල මේ වාක්‍ය. උඩ මහිතේ মালටි ඩයිමෙන්ෂනල් মালටි ඩිරෙක්ෂනල් එකක්. නා පවර්ෆුල් එකක්. එකක් තියෙනවා ඒක මේ බර නැහැ හැබැයි. අර්ධ කිලෝ එකක් විතර බලන්න. ආ මේ මේක වෙන්නේ මේකට සයිකල් දෙන්න වෙන්නේ. ඒක දාන්න USB මේ කම්පියුටර් එක. කම්පියුටර් එක ගන්න ගත්තා. මේ ඒක ඒක ස්ටෑන්ඩ් එක තමයි අපි ගත්තේ. ඩිස්කෂන් එකක් විදිහට පාවිච්චි කරන්නේ මල්ටි ඩිරෙක්ෂනල් ආ මේ මේක වෙන්න මේකට හයි කරලා මේක වෙන්න ඒක තමයි USB මේ කම්පියුටර් එක කම්පියුටර් එක ගන්න ගත්තා මේ ඒක ඒක ස්ටෑන්ඩ් එක තමයි අපි ගත්තේ ඒක ඒක ඩිස්කෂන් එකක් විදිහට පාවිච්චි කරන්නේ